කරගෙන මේ සබ්බ ධම්ම මූලපරියාය කියන අපේ මේ <coughs> දේශනා මාලාවේ මේ සූත්‍රයේ මේ කොටස විස්තර කරන්න. ඊට පස්සේ පහුගිය දවස්වල ඒ කරපු පිට ගමන් වලදීත් වගේ තැන්වලදී විවිධ විදියට මේ මාතෘකාට ආසන්නව අපිට කතා කරන්න සිද්ධ වුණා. ආන්නේ කතා කරන වෙලාවල් වල මට හිතුණා මේක තියෙනවා යම් කිසි භාවනා ආරම්භක ඒ වගේම කරගෙන යන අයට නැවත නැවත පිරිසුදු කරගැනීමේ කරුණු රාශියක්. ඒ නිසා ඒ සූත්‍රත් සාධක සූත්‍ර වශයෙන් ඉදිරිපත් කරගෙන මේ මාතෘකාම නැවත පොඩ්ඩක් විස්තර කරලා විසිතුරු කරලා බලන්න. යෝපිසෝ භික්ඛවේ සුතවාර්ය ශාවකෝ අනුපත්ත අපත්ත මානසෝ කියලා සඳහන් කරලා තියෙන. තාම ඒ තමන් බලාපොරොත්තු වෙන විපුල භාවයටපත් වෙලත් නැහැ. අනුත්තර යෝගක්ෂේමපත් වේමානෝ. ඒ අනුත්තර වූ යෝග කර්මයේ කෙලවර ප්‍රාර්ථනා කරන්නා වූ කෙනා ඒකෙනත් අර සබ්බදම මූලපරියාය සූත්‍රයේ මුලින් සඳහන් කරපු විදිහට ඒ එක එක සංකල්ප පිළිබඳව විවිධ විදිහට තමන්ගේ ඇති මානසිකත්වය මත සලකා බැලීමක් කරනවා. අසුතවත් පුතුජණියා කියලා මේ මූල සූත්‍රයේ මුල් කොටසේ විස්තර වශයෙන් ගෙනිච්ච ආර්යදී සඳහන් වෙලා තියෙන්නේ අසුතවත් පුතුජණ පුතජණියත් රූපං කියන්නේ වර්ණ රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපය ආදී වශයෙන් තියෙන මේ රූප පිළිබඳව රූපං මඤ්ඤති රූපං රූපං මේති මඤ්ඤති ආදී වශයෙන් යම් යම් මඤ්ඤනා ක්‍රම වර්ගයක් කරනවා ඒක ඒ පුද්ගලයාට සිද්ධ වෙන්නේ ඒ ශා วก ආර්ය ශා วก යෝ එහෙම නැත්නම් ශේක පුද්ගලයෝ හෝ දැකලා නැහැ. එහෙම නැත්නම් සත්පුරුෂයෝ දැකලා නැහැ. සත්පුරුෂ බණ අහලා නැහැ. සත්පුරුෂ ධර්මයේ හැසිරලා නැහැ. ඒක නිසා රූපම් මඤ්ඤති රූප රූපතෝ මඤ්ඤති රූපං මේති මඤ්ඤති ආදි වශයෙන් දකින්න රූප පිළිබඳව එක එක එක එක මඤ්ඤනා ක්‍රම මඤ්ඤනා ක්‍රම කියලා කියන්නේ වටවලල්ලේ යෑම වගේක් කරනවා අද අපි ඉන්නේ මේ සූත්‍රයේම දෙවන භාගයේ දැන් මේ සුතවා ආර්ය ශාවකෝ කියලා ආර්යයන් වහන්සේලා දැකලා නැත්නම් ආර්ය ධර්මයේ අහලා එහෙම නැත්නම් ආර්ය ධර්මයේ හැසිරිලා. එහෙම නැත්නම් සත්පුරුෂන් වහන්සේලා දැකලා සත්පුරුෂ ධර්මයේ අහලා සත්පුරුෂ ධර්මයේ හැසිරිච්ච කෙනා අර විද්‍යට තණ්හා වශයෙන්, දෘෂ්ටි වශයෙන්, මාන වශයෙන් ගැනීමේ ආදීනව සලකලා බලලා ඒ පුද්ගලයා දැන් කරන්නේ එහෙම කල්පනා කර නොකර සිටීමට ගන්නා ප්‍රයත්නයක් වාගේ තමයි පේන්නේ. මෙතන තියෙන්නේ දිට්ඨින් මාමඤ්ඤි. දකෝ දෙය එහෙම නැත්නම් දකපු රූපය මමයයි නොගනී. අරක තියෙන ගනී කියන එක මඤ්ඤනා මේ දිට්ඨින් මේති මඤ්ඤති ඒ රූපය මමයි කියලා ගන්න රූපය මමයි මම නෙවෙයි කියලා ගන්න උත්සාහ කිරීමක් තමයි මෙතන මේ භවනා කරනවා කියලා කියන්නේ. නැත්නම් ඒ ශික්ෂණයේ තියෙන නැත්නම් ඒ හැසිරීමේ තියෙන්නේ. දිත්‍යා මාමඤ්ඤේ ඒ දැකපු දෙය දෙයින් තමයි දකින්න තමයි දැකපු ලකු වටනා දේවල් වලින් තමයි මේ මමය හැදෙන්නේ. මම කියන්නේ අසවල් අසවල් දේවල් දැකපු කෙනෙක් කියලා ඒ දැකූ දේ මතින් තණ්හාමාන දිත්‍ය ඇති කරනවා. එහෙම නැත්නම් දික්ඛිතෝ මඤ්ඤති මමයි මේ රූපාකාරය දකින්නේ කියලා මඤ්ඤණා මඤ්ඤණා කර නැත්නම් දික්කින් මේටි මඤ්ඤති ඒ දකපු දේ මම මාගේ කරගන්න හදන මෙන්න මේ විදිහට අසුතවත් පුතුජණයත් ඒ වගේම සුතවා ආර්ය ශාවකෝ කියලා සඳහන් කරන මේ සූත්‍රයන් සේකෝ කියලා කමයි සඳහන් කරලා තියෙන්නේ ඒ ඇත්තොත් ඒ දේවල්ම පොඩි වෙනස් ක්‍රමයකින් යුක්තව කල්පනා කරනවා නැත්නම් කල්පනා නොකර සිටින්න උත්සාහ කරනවා කියන එකයි මේ සූත්‍රයේ ප්‍රධානම ආර්යයන් වහන්සේ අතර සහ පෘථග්ජනයා අතර දක්වන වෙනස. ඉතින් ඒකෙදී අසුතවත්තුතඥය අපිට අත මතක් කරොත් එහෙම දේශනමාලේ මුල් මුල් අවස්ථාවල අපි සාකච්ඡා කරපු විදිහට අසුතවත්තුතඥය රූපං මඤ්ඤති. ඒ කියන්නේ ඒක අපි ඒක තේරුම් ගන්න උත්සාහ කරේ අටුවාචාරින් වහන්සේලාගේ විස්තර කිරීම අනුව මේ තමන්ගේ රූපය ගැනීම දැන් මම ඉන්නවා මෙතන ඉඳගෙන වාඩි වෙලා ඒ ඉන්නා රූපය මමයි කියලා සම්පූර්ණ භෞතිකවාදී අදහසකින් උච්ඡේදවාදීව මේ රූපය සැපසවීමයි මගේ තියෙන පරම උත්කෘෂ්ඨම දේවය මම මරුණට පස්සේ මේ රූපය මොනවා කළ සැප වින්දද කියනට වග වෙන්න ඕනේ නෑ ඉන්නකම් කනෝ බොනෝ ජොලි කරනවා කියන අදහසයි රූපං මේති මඤ්ඤති කියලා කියන්නේ එතකොට දැන් සුත්තවාාරිය ශාවකෝ නැත්තම් මෙතන කියන විදිහට සීක පුද්ගලයා අපත්තමානසෝ අනුත්තරං යෝගක්ඛේමං පත්තේමානෝ කියන විදිහට තාම මේ තමන් බලාපොරොත්තු වෙන්නපත් උනේ නැහැ. ඒක බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනා දික්කින් ඒ මේ දකින්න මේ රූපය මමයි නොහංගී කියලා යරන්ති. එතකොට මේ දෙක අතර තියෙන වෙනස උපදේශ ලැබපු අපේක්ෂාවකින් නැත්නම් ලෑස්තියකින් ගිහිල්ලා මේ රූපේ දිහා බැලුවොත් සහ එහෙම උපදේශ නොලබා අපේක්ෂාවකින් තොරව මේ රූපේ දැක්කොත් මෙන්න මේ වෙනස්කම දැකීමේ වෙනස්කම ඇති වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බණ භාවනාවක් කරන්න කැමති කෙනා ආර්යන වංශලා දැකලා සත්පුරුෂයන් වංශලා දැකලා ඒ බණ අහලා හැසිරෙනවා කියලා කියන්නේ මේ තියෙන රූපය දිහා උපදේශ සහිතව ගිහිල්ලා මේ හික්මීමකින් යුක්තව බැලීමක්. ඉතින් මේක එක විදිහකට ඔය කියන්නේ විපස්සනාව පිළිබඳව සාමාන්‍ය අර්ථයක් පෙන්වන්න හදාන. ඒ නිසා අපි විස්තරේ ටිකක් සරල කරගැනීමේ අදහසින් ගත්තොත් මේ ඇහත් රූපයත් කියන එක විතරක් රූප කිව්වම ඇත්තට ඇහැට හම්බෙන රූපක් තියෙනවා කනට හම්බෙන රූපක් තියෙනවා සද්ද රූප ගඳට නාසයට හම්බෙන දිවට හම්බෙන රස රූප පොට්ටබ්බ රූප කියලා රූප ගොඩක් තියෙනවා. ඒ රූප කියන අර්ථය අර්ථ දෙකක් තියෙනවා සමාජික අර්ථේ. අපි මෙතන වර්ණ රූපේ විතරක් ගත්තොත් ඒ වර්ණ රූපේ සහ ඒක දැකීම අනුව කල්පනා කරුවොත් මේ රූපය මමයි කියලා ගන්න එක අපි දන්න උච්ඡේදවාදී කියලා. ඒ උච්ඡේදවාදය දැන් නොගණ්ඩත් කියන්නේ ශේක තත්ත්වපත් වුණාම නොගණ්ඩත් එහෙම නැත්නම් සුත්තවාර්ය ශාවකෝ වශයෙන් බණ වූ අසුවිරුත පෙරුතන් ඇති කෙනා නොගණ්ඩත් කාරණාව ඒකේ ඇති හැටියෙන් දැකීමට තියෙන උනන්දුව නැත්නම් ඒකේ යම් කිසි දැකලා ඇති ප්‍රමාණය. එතකොට මේ රූපය රූපය වශයෙන් කායේ කායානුපස්සී කියලා තියෙන්නේ. රූපය මමයි කියන හැඟීමකින් තොරව රූපය රූපය වශයෙන්, කය කය වශයෙන් බලන්න උත්සාහ කරනකොට ඒ පුද්ගලයා අපි මෙහෙදි දින උපදේශපන්ති හැටියට කියනවනම් වාඩි වෙලා ඇස් දෙක වහගෙන රූපෙ දිහා බලන්න කියනවා. ඒ කියන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව දිහා බලන්න කියලා කියනවා. මේ තමයි අපි වෙනදා නොදැක්ක තාලයකට මසැසින් නෙවෙයි මනසින් <clears throat> රූපේ ස්පර්ශ කරන. අධිගාන හොඳට පටල වාඩි වෙලා රූපේ දිහා බලන. ඒ රූපේ දිහා බලනකොට ඒකේ හිත හිටියයි කියලා හිතමු. ඒක හිටිනවාටම නෙවෙයි හිටිනවා කියලා කියන ලොකු ජයග්‍රහණයක්. හිටියොත් යම්මාකාට මම ඉඳගෙන ඉන්නවා කියන එක දැක්කොත් ඒ පුද්ගලයා දන්නවා එතකොට මේක සද්දවලට හිත දුවලා නැහැ පිට වේදනා නිසා පීඩාවටපත් වෙලා වේදනට වෙලා නැහැ වගේම හිතවිලි දිගේ බාහිරට දුවලත් නැහැ. දැන් මම මෙතන කියන තැනට ඇවිල්ලා තියෙනවා. මේ ඉන්න අපි රූපයට හිත ගියා නැත්නම් මම දැන් මෙතන කියන චිත්තක්ෂණය එහෙම නැත්නම් අපි කියන ක්ෂණ සම්පatti උපයාගත්ත ලාභට ආරම්භක වශයෙන්. ආනෙන් බලා ඉන්නකොට මේ කය මේ කය ස්කන්ධයක් වශයෙන් කියනවනේ. කන්දක් වශයෙන් කය කියලා කියන්නේ ස්කන්ධ කියන වචනෙන් ආපු වචනයක්. එහෙම නැත්නම් කන්ද කියන එකමයි. කය කියලා කියන්නේ ගොඩ. මෙතන ඉස්සල්ලා අපි පටන් අරගන්න මේ කය කියන එක දැන් මගේ මේ හතරන්දි සහිත මේ කය කියලා ගත්තොත් ඒක ඝණයක් විදියට ඒක ඝණයක් විදියටයි දකින්නේ භාවනාවේදී අපි කරන්න හදන්නේ ඒ ඝණය රාශියක් කරගන්න හදන එක විතරයි ඝණයක් කිව්වහම ඒක ඝන කියන වචනේ එනවා ඔය ගිරිශිකරයකට සරුවච්චන්හන්සේ උපමා කරනවා ගිරිශිකරය උලඟට පියගෙන යනවා වැස්සට තෙමෙන අවුවට පාය නිසා කිසිම දූවිල්ලක් පළු වීමක් තියෙන්න බෑ ශිකරේ උඩ පළු වෙලා තියෙන්න බෑ තියෙන්නේ ඒක ඝනම ඒ නිසා ඒක ඝන ශිකරයකට මේ කය සම්බන්ධ වෙනකොට තමයි ඒක කය කියන වචනේ පාවිච්චි කරන්නේ. දැන් අපි කායේ කායානුපස්සී විහෙරති කියනකොට මේ ඝන සංඥාව ඒක ඝන මේ මම යා මේ ස්ත්‍රියව මේ පුරුෂයා කියන එක රාශියක් කියලා පෙන්වන්නයි මේ ප්‍රයෝගේ කරන්නේ බුදුහාමුදුරුවෝ. අන්නේම කරනකොට මේ කය කියලා කියන්නේ මේ ඇඳුම් ටිකද නැහැ. මේ කය කියලා කියන්නේ පිට තියෙන මේ සිවියද නැහැ. හැමද නැහැ. මොකද ඒව ඒව ගලවලා ගලවලා බලනකොට ඒ වගේ නෑ මේ එහෙම මම මාගේ කියා ගන්න කතියක් ඔක් කියන්නෙත් නෑ ඒක ගලවලා බැලුවොත්. ඒ විදිහට මස්ද, නහරද, ඇටද එක එකක් එක එකක් පතුරු ගහලා බැලුවට ඒව නැහැ. මේ ඔක්කොම එකතෙන් වුණාට පස්සේ මෙව්වා මම කියා ගන්න නම් අඩුම ලන්සුවේ ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි. ඉන් ඉහළට ගියොත් තමයි මට සීබුද්ධිය පවතින්නේ, සීමුර්ජා නොවි පවතින්නේ. ඒ සීමුර්ජා වුණොත් මේකට මම කියන්නෙත් නැහැ. මරණයට පස්සේ මම කියන්නෙත් නැහැ. නින්දට ගියාට පස්සේ මම කියන්නෙත් නැහැ. නින්දත් නොවේ මේ ක්ලාන්ත වෙන්නෙත් නැතුව මේක ඉන්නවා කියන බවට අඩුම ලන්සුව තමයි කාය සංඛාර කියන්නේ. මේ කාය සංකාර කියලා කියන්නේ මේ කායට හිත තියාගෙන ඉන්නකොට සමහර විටක වැටහෙන මේ හුස්ම ටික. ඒකට කාය සංඛාර වීමෙන් නැත්නම් මේ කාය සංස්කාර බවටපත් වෙන්නේ. මේ රූපේ કોઈ ලෝකයේ කොහෙද තියෙන පට වියාපෝ තේජෝ කොටසක් මේකතු වෙලා ඝණයක් වෙලා තියෙනවා. ඔක ඝණයක් කියලා බැඳගෙන රාශියක් නෙවෙයි ඒක ඝණයක් කියලා බැඳගෙන මේක සංස්කාරයක් බවටපත් වෙන හුස්ම ටික තියෙනකන් තමයි. හුස්ම ටික තමයි අන්තිම ලංශය. හුස්ම ටික නැත්තම් මේකට අපි අයිතිවාසිකම් කියන්නේත් නෙමෙයි කුණු උන සැර ඕජාව ගැලුවත් කිට්ටු අන්තේ ඉඳ ගඳ ගැහුවට මට ගඳක් නැහැ. මට ප්‍රශ්නකුත් නැහැ මරුණට පස්සේ. නිින්ද ගියාට පස්සේ ක්ලාන්ත වුණාට පස්සේ. මේක ක්ලාන්ත නොවේ නිින්ද නොගියෙන් පණ තිනවා කියන තැන අඩුම ලංශය තමයි කාය සංඛාර කියලා කියන්නේ. ඉතින් එහාට තමයි සංස්කාර වෙන ඊට පස්සේ තමයි ඒක අනිත්‍ය බවට වෙනකොට කනගාටු වෙන්නේ දුක් බවටපත් වෙන්නේ මොකයි අනාත්මය කියන්නේ. අන්නේ සංස්කාර වෙන ලකුණු දක්වාම මේ සද්ද වේදනා හිතේ නැති හිත තැම්පත් වෙනවා කියන්නේ හුස්ම ටික පේනවා කියන්නේ. ඉතින් ඒක මහ ලොකු දෙවෙනි පෙළගැස්ම. කාය අතුරු හිත ගත්තා. ඊට ගතට පස්සේ මේ ඉන්නවා කියන වෙනකොට ඔන්න හුස්ම ටික පේනවා. මේ තමයි ඉතින් පණ තියනවා කියන්නේ මේ ලෝකේ කොටහක් අල්ලගෙන මමයි කියා ගන්න පටන් ගන්න පළවෙනිම කුණියේ. පළවෙනිම කොක්ක. ওই කොක්ක උඩ තමයි ඊට පස්සේ මම කියාගෙන මගේ ඇඳුම්, මගේ රුචිකත්වය, මගේ අම්මා, මගේ තාත්තා කියලා දිට්ඨින් මඤ්ඤති මේ රූපං මඤ්ඤති නෙවෙයි. ඊට පස්සේ රූපතෝ රූපියා රූපං මේති ආදි වශයෙන් ඔගේ හෙන තොරන් වගේක් ගන්න. ඒ දිගට යන්නේ වල් පොඩ්ඩක් කාලවට්ටම නතර කරමු. ඊට පස්සේ මෙන්න මේ විදිහට හුස්ම ටික දැක්කා නම් දැන් අපේ හිත රූපයේ මේ පංචස්කන්ධයේ අඩුම ලංසොට අත තියෙනවා. මේකවත් සමහර කෙනෙක් අත්දකින්න තු මැරලා යනවා. අවුරුදු 100ක් ජීවත් වුණත් මේකවත් අත්දකින්න තු මැරලා යනවා. බුදුරජාණන් වහන්සේ මේ ඝණයක් නෙමෙයි මේක රාශියක් කියලා පෙන්නන අඩුවටම ලංසොට බස්සනවා මේකෙන් අදහස් කරන්නේ සියලු විචල්්‍ය සාධකයන් හිර කරලා එක විචල්්‍ය සාධකයකට සම්පූර්ණ අවධානය දෙනවා. ඊළා ඒකේ මුලමදාක පෙන්වන්නයි පෙන්නලා මෙතන තියෙන රාශියක් කියලා පෙන්වන්නයි බුදුරජාණන් වහන්සේ මේ අරගෙන යන්නේ. ආන්නේම හුස්මට හිත යොදලා බලනකොට ඒ පුද්ගලයාට උනත් තේරෙනවා මේ මං කියන එකයි රූපය කියන අතර බොඩි වෙනසක් තියෙනවා. මොකද්ද? මේ හුස්ම ටික වැඩ කරන්නේ උඩුකය විතරයි යටිකය තිබුණාට ඒකේ සම්බන්ධයක් නැහැ. ඕනේ නෑ. ඒ යෝගාචරයේ බුදුහාමුදුරු කියන්නේ අහලා ඒ අතාවැල අල්ලන්න ඉදිරියට යන්න ඕන. යටිකය අමතක කරලා බලන්න හුස්මත් පේනවා මමත් තියෙනවා. එතකොටමත් පේනවා මේ රූපේ කියන්නේ මම නෙවෙයි. ඊට වඩා පොඩි මොනසෝ ඇලවිලා තිබුණාට එකතුව දෙකක් කියලා එක පේනවා. ඊට පස්සේ මෙන්න මේ සංකල්පය මේ හුස්ම ටික උඩුකය වැඩ කරනවා ආස්වාද ප්‍රසවාසමයි නමක් අදිනවා වගේ පේනවා. ඕක දිහාම හොඳට මේක රාශි සංඥාවෙන් බලන අදහසින් බැලුවොත් මේ උඩුකයේ උනත් මේ හුස්ම ටික වදින තැන බොහෝ තැන් අතර ප්‍රසිද්ධ එක නියෝජිත තැනක් තියෙනවා. ආසනයක් ගත්ත තැනක් තියෙනවා. මේ කාමරේ ඉන්නකොට මම ගොඩක් වෙලාට මේ ආසනේ ගන්න. ඉතින් ඒ තමයි ස්වභාවික දේ. අනිත් අංගලත් මම ඇවිදිනවා. ඇවිද්දට මොකද බොහෝ විට මේ ආසනේ ගත්තාම මොන 아무ත් එක්ක ආපුවම බරක් කියනකොට ආසනේ ගත්තාම ආ දැන් ඒ ආසන ආරූඪයි. මේ ආසනේ කියන්නේ කාමරේ නෙවෙයි. නම කාමරේ හැමතැනම හිටියට ඔන්න ආසන ආරූඪයි. අන්න ආරූඪ වීම දැකගන්නේ කොහොමද? අන්න හැපෙන්නේ දැන් අල්ලපුවට පස්සේ ඉතින් දුනත් මේ යෝගාචරය හැපෙන්නේ වගේ වම් නාස්පුඩුවේ දකුණු නාස්පුඩුවේ උඩුතොලේ කියලා කිව්වා නම් ඒක එයා හොඳටම අතගාලා බලලා ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත්තා නම් මේක හිතලුවක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ කිව්වට නෙවෙයි මෙතන තිබ්බේ මට හැපිලාමයි. එනතන තව කෙනෙක් කියනවා මට හුස්ම ගන්නකොට වැටෙන්නේ උදරේ පිම්බීම හැකිලිම වශයෙන් නැත්තම් උදර චලන වශයෙන්. හොඳයි. ඒත් හොඳයි. මොකද ඒකත් මේ කවුරුක් කිව්වට නේ ප්‍රත්‍යක්ෂේ. අනෙතෙන ගියාට පස්සේ යම් වෙලාවට මේ යෝගාවචරයට මේ ආස්වාද ප්‍රසවාස කියලා කියන්නේ නාසිකාගේ හැප්පෙන හැප්පීම හෝ පිම්බීම හැකිලිම කියන එක මගින් හොඳටම නියෝජනය වෙන දෙයක් කියලා. ඒකට හිත පොඩි කරන්න පුළුවන්කමට අපි කියනවා ඒකාග්‍ර කරනවා කියලා. ඒකාග්‍ර කරනවා කියලා කියන්නේ එක තැනයි දැන් අපි බලන්නේ මුළු කය වෙනුවෙන්. මුළු ආස්වාස් ප්‍රස්වාස වෙනුවෙන්. අන්නේ තැනට ගියාට උනත් පේනවා රූපං මේටි මඤ්ඤති කියනක කේල් ගෙඩි ඉදිච්ච කේල් ගෙඩි පොතු ඇරියා වගේ. එතන හිත තියානකොට පූර්ණ ජීවිතයක් තියෙනවා. නිින්ද කියලා නෑ, ක්ලාන්ත වෙලා නෑ, හිතලුවක් නෙවෙයි, මන අනම්මනක් නෙවෙයි. එතන හිතේ නමුත් කයම අමතක කරන්න පුළුවන්. එතකොට පේනවා මේ කය කියලා මං ගත්ත උද්දම් පාදතල අදෝකේ සමත්තකා තචපරියන්තං කියලා ඔය දෙතිස් කුණ පිට පෙන්වන හදන අජ්ජත් කය. උනත් මේ සංස්කාර කරගන්න පැත්තෙන් බලනකොට මේ කොටස තමයි මම මේක තමයි මම සූද්ධ කරලා පාවිච්චි කරලා තියන්නේ කොහොමද අජ්ජත්‍ය අනිකල්ල ඕන දෙයක් කරගත්තාවයි කියලා අපිට අජ්ජත්‍ය ගැන බලන්න පුළුවන් අජ්ජත්‍ය වුණත් මුළු කයම අජ්ජත්‍ය කරගන්නත් පුළුවන් හුස්ම දිගේ යනකොට උඩුකය අධ්‍යත්‍ය කරගන්නත් පුළුවන්. එතකොට මොකද වෙන්නේ? යටි කය බහිද්දා වෙනවා. ඊට පස්සේ අපි කියමු ආශ්වාස ප්‍රශ්වාසය නාසිකාග්‍රේ හරි උඩුතොලේ හරි නැත්නම් පිම්බිමයකින් ගත්තා ඒක විතරක් අධ්‍යත්ත වෙනවා මුළු කයම බහිද්දා වෙනවා. එතකොටමත් පේනවා රූපම් මේති මඤ්ඤති කියන එක පොඩ්ඩක් අභියෝගයට ලක් වෙනවා. දැන් මේ යෝගාවචර හරියට බයිසිකලයකට නැගපු කෙනෙක් වගේ කිසි කෙනෙක්ගේ ආධාරයක් නැත්නම් දැන් බයිසිකල් එකේ වේගේ සමබරව යනවා. එහෙම නැත්නම් කඹේ ඇවිදිනවා. එහෙම නැත්නම් තනි රේල් පිල් එක ඇවිදිනවා. ඇවිදිනකොට දැන් කය කියලා කියන්නේ, කාය සංස්කාර කියලා කියන්නේ, ආස්වාස ප්‍රස්වාස කියලා කියන්නේ ඔක්කොම අර අස්පනා අපිට සිදුවෙන ආස්වාසය නැත්නම් පිම්බීම. අස්පනා අපිට සිදුවෙන ප්‍රස්වාසය නැත්නම් හැකිලිම. ඒ ආස්වාසයේ සිදුවෙන්නේ අනනාස්කාග්‍රේ මෙන්න වම් නාස්පුඩුවේ. පිම්බීම හැකිලිම සිදුවෙන්නේ මේ නාභියටත් පපුවට ඇරත් අතරමැද. ආන එක දැනගත්තට පස්සේ ඒ පුද්ගලයා හොඳටම ස්පූර්ණ ජීවිතයකට පත් වෙන. ඇත්තටම අස්කන්නිය දිවනාශය අරගෙන නන්නත්තර වෙලා න්‍යාය පත්‍රිකින් තොරව ගත කරන මේ පිස්සු වඳුරගේ ජීවිතයට වැඩිය හුස්මට හරියට හිතේ දුනාට පස්සේ මනස සජීවී වෙන්න පටන් ගන්නවා. නමුත් සජීවී වෙනකොට කයෙන් පොඩි තුරස්ත භාවයක් ගන්නවා. දික්කින් මේටි මඤ්ඤ රූපං මේටි මඤ්ඤති කියන එකට එතනම අභියෝග වෙනවා. ඊට පස්සේ ඒ රූපය මමයි කියන එක අජත්ත බහිද්දා සීමා පුංචි කරන පුංචි කරන පුංචි කරන ඒකාග්‍රතාවයට යනකොටමත් අනික් දේවල් මේ මගේ කියාගත්ත දේවල් පවා ලෙල්ගෙඩි කණ්ඩ වෙනකොට ලෙල්ලස් කරනවා වගේ අයින් කරලා දාන්න. ලෙලි අරින්න පුළුවන්. හැබැයි මේක දන්නවා මේ తాවකාලිකව අපි පරිේශන සඳහා කරන දෙයක්. හරි අපි යනවා ඉස්සරහට. ඉස්සරහට ගිහලා අපි හිතමු ආස්වාස් ප්‍රස්වාස් බල බල ඉන්නකොට ඒ හුඟව දෙනකොට ප්‍රශ්නයක් තමයි ආනපාන සති භාවනා අහනකොට වාඩි වෙන්න වාඩිලා නිකම්ම කරබන හිත කය දිහා බලන්න ඉන්න කිව්වම ඕක ගරු කරන්නෙම නැහැ. ඒකෙන් තමයි මේ භාවනා හැම තැනදීම පටලවාගන්නේ. කවදාකවත් මේ රූපම් මේති මඤ්ඤති කියන එකේ තියෙන වේදගම් පුර දන්නේ නැති නිසා කෙලින්ම ආනපනෙ පටන් ගන්නවා. කිසිම දවසක එහෙම නරකයි ආධුනිකෙක් වාගේ පොඩ්ඩකට හරි ඉඳගෙන ඉන්න කය දිහා බලන්න ඕන. කය දිහා බලලා හුස්මට හිත යනවද තල්ලු කරනවද කියලා බලන්න. තල්ලු කෙරුවොත් පටලනවා. වරදිනවා. අනේ හිත ගියා නම් ආයෙ හුස්ම වැටෙන තැන වෙනදාගත්ත තැනමද නැද්ද කියලා එදාට සාතික් කරගන්නවා. ආනේම සාතික් කළ හුස්ම දිහා බලාන ඉන්නකොට යෝගාවචරයා ඒ හුස්මේම හිත පවත්නකොට දැන් මොකටද බලන්න ඕනේ? එහෙම නැත්නම් මේ යෝගාවචරයේ අනුග්‍රහය තිබිය යුත්තේ මොකටද කියන ප්‍රශ්නය මම හිතන්නේ දවස් 4ක් 5ක් එක දිගටම භාවනා කරලා 3-4 සැරයක් කමට ආසෝත කරුවොත් ඇර කවදාකවත් පිළිසිදුවක් එන්නේ මෙන්න මේ විදිහට මේ ප්‍රශ්නේ හරියටම අහන්න කිසිම ආධුනිකයෙකුට තේරෙන්නේ නැහැ. ඒ නිසා ගුරුවරු ඒ සඳහා ආප්තෝපදේශ සකස් කරලා ප්‍රශ්න අස්සවලා ප්‍රශ්න අහලා ප්‍රශ්නට උත්තර දෙනවා. අන්නේ එහෙම පැනලා කේල් කන පැන්නොත් හොරාට ඉස්සල්ලා වගේ ගුරුවරයෙක් වශයෙන් ආචාර්ය මතයක් වශයෙන් කියනවනම් එහෙම වාඩි වෙලා හුස්මට හිත යොදා ගන්න පුළුවන් වුණොත් ඒකාග්‍ර කර ගන්න පුළුවන් වුණොත් ඒ යෝගාචර බැලිය හැකි හෝ දකින්න පුළුවන් පැතිකඩ තුනක් එකක් තමයි මගේ හිත සද්දක වේදනාවක හිතවිලක නෙවෙයි හුස්මේ තියෙන්නේ කියලා ඉහළ පහළ යන හුස්ම රැල්ලත් භාවනා කරනකොට භාවනා සාර්ථකත්වයේ වෙන එක උපමානයක්. දෙක ඒක සමහර විටක හැමෝටම නොවෙන්න පුළුවන්. නමුත් උනොත් අතිරේක ලාභයක් අසන්න බලලා මේ හුස්ම කියන එක වැටෙන්නේ වැඩියෙම ඇඟේ කොතනද කියන එක. නාසිකාග්‍රේද, දකුණු නාස්පුඩේද, වම් නාස්පුඩේද, උඩු තොලේද කියන එක. එනත්තම් පිම්බීම හැකීම වශයෙන් උදරයේද කියන එක අර සද්ද වේදනා හිතවිලි නැහැ කියලා ගත්ත එකලසේ දෙවෙනි පන්නරේ හැපෙන තැන. මෙන්න මේ හැපෙන තැනත් හුස්ම රැල්ල දෙක එකලස් කරගත්තට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම කජ්ජනීය සූත්‍රයේ එහෙම නැත්නම් ওই සත්තට්ඨාන සූත්‍ර වගේ පසුගිය දවස්වල අපි සාකච්ඡා කරපු සූත්‍රණෝ බලනකොට මේ ආස්වාද ප්‍රසවාසයේ තියෙන රූප කියන්නේ ඇයි කියන්නේ මේකට. අපි රූප කියලා දකින්නේ කහ පාට නිල් පාට හැඩතල තියෙන මේ අල්ලන්න පුළුවන් දේවල්නේ. නමුත් සර්වචනාංශයේ වචනේ බලනකොට රූප කියලා කියන පට වියාපෝ තේජෝ කියන හතරටම මේ හතරේම තියෙන අඳුනා ගැනීම සඳහා යෝගාචර දෙන්න පුළුවන් දෙත රුප්පණ ලක්ෂණය තමයි පෙන්වන්නේ. මේ රුප්පණ ලක්ෂණය කියන එක කජ්ජනීය සූත්‍රයේ රුප්පතිතිකෝ භික්කවේ රූපං කියලා සඳහන් කරලා තියෙනවා. කතමාච භික්කවේ රූපං රුප්පතිතිකෝ භික්කවේ රූපං. ඊට පස්සේ ඒකට අටු ආවේ සංයුත් අටු ආවේ සඳහන් කර තිනවා මොකද්ද මේ රුප්පණය කරන්නේ කියලා. රුප්පති කියලා කියන්නේ කුප්පති කියලා සඳහන් කරලා තියෙනවා. ඝටීයති ආබාධති දෝමනස්සිතා හෝති. එතකොට මේ යම් තැනක මේ රුප්පන ගතිය තියෙනවනම් එතන කිපෙන ගතියක් තියෙනවා. ඉද්දෙන ගතියක් තියෙනවා. ගැටෙන ගතියක් තියෙනවා. ආබාධ කරන ගතියක් තියෙනවා. දොම්නස් පිණිසිටින ගතියක් තියෙනවා. ආබාධ දෝමනස කියන එක නම් හුඟක් ගැඹුරට යන්න ඕන තේරුම් ගන්න. නමුත් ඒ රූප කියලා කියන්නේ රුප්පන ගතිය, කුප්පන ගතිය, ඉද්දෙන ගතිය, ගැටෙන ගතිය කියලා දැනගන්න පුළුවන්. එතකොට නාසිකාග්‍රේ මේ හුස්ම රැල්ල වදිනකොට ඒ ඉද්දෙන ගතිය. උලම් පාරක් වදිනකොට මේ උලම් පිහිරක් වදිනකොට <clears throat> හැමත දැනෙන වගේ නාස්පුඩු පුරවාගෙන පීරාගෙන ගමන් කරන ගතිය. ඉතින් මේක මම හුස්ම ගන්නකොට මම නාසිකාග්‍ර වම්නාස්පුඩුවේ මට මේ පිරිමැදෙනවා තේනවා උණුසුමක් තේනවා එහෙම නැත්නම් කම්පන චංචල ගතියක් තේනවා ඊද්දෙන ගතියක් තේනවා කියලා කවවම කවදාකවත් යෝගාවචරයේ භාවනා කළා කියයිද කියන එක කනගස් බෑවක් පියසිරුසින් අහලා බලනවා වගේ වැඩක්. ඉතින් මේකෙන් ඔප්පු කරලා පෙන්වන්න හදන්නේ මේ වෙලාවේදී හරියටම හුස්ම හිත තියාගෙන නාසිකාග්‍රයේම හිටිනවා නැත්නම් උදරයේ පිම්බීම හැකිලිම වශයෙන්ම තියාගෙන මේ ආස්වාසය කියනකොට මට වැටහෙන්නේ මෙන්න මෙහෙම ඉද්දෙන ගතියක් දැවෙන ගතියක් නැත්නම් තවන ගතියක් ගැටෙන ගතියක් ආබාධයට වගේ හිටින ගතිය නැත්නම් පීරකින් පීරි ගන්නවා වගේ ගතියක් උප්පන ගතියක් හිටින ගතියක් කියලා ඒ දෙයට යොමු කරන්නට යానකම්ම ඇත්තටම කියනවා වගකීම කර්මත්තානාචාර්යවරයාතේ කියලා කියන්නේ මොකද මේ එන්නේ මෙතෙන්ට එන්නේ අසුතවත් පුතජය. අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝවිදෝ අරිය ධම්මේ අවිනිවිදෝ. සප්පුරුෂාණං අදස්සාවි සප්පුරුෂාණං අකෝවිදෝ සප්පුරුෂාණං අදස්සාවි. ඉතින් ඒ කෙනාට මේක හරියටම අම්මා තනේ කිරි ටික කටේම උලලා ඒ පොඩි කාට දෙන්නා වගේ දෙනවා කියන එක මම හිතනවා කර්මත්තානාචාර්යවරයෙක් නම් වගේ කීමේ 50ක් ඉවරයි කියලා. යම් යෝගාවචරයක් මේක අල්ලගත්තා නම් යෝගාවචරයේ යෝග ජීවිතයේ 50ක් ඉවරයි. නමුත් ඒකමයි ඕන වැඩි හිටිය යෝගාවචර කියන්න වෙන්නේ ඕන ආධුනික කියන්න වෙන්නේ මේකට ගරු කරන්නේ කොහෙදෝ ගාල කඩන දුවන්න හදන. කවදා හෝ ඉඳගත්තර පස්සේ Taman මේ විදිහට පිටිය සකස් කරගන්න දන්නවනම් ඒ යෝගාවචර කවදාකවත් ස්ථාන ස්ථානෙන් චුත වෙන්නේ. ඨානාචාවණේ වෙන්නේ. ස්ථානේ අල්ලන ගතියක් තියෙනවා. ඉතින් මේකට සලකන්නේ නැහැ. මොකද හිතනවා මේවා මේ භාවනා ක්‍රමයක් මේ මහා ශීසාඩෝ පවන්න හදනවා කිය. කොයි තැනකදී හෝ විශේෂයෙන් මම මේ කතා කරන විපස්සනාට බරව ආන්නයකට යන්න හදනවනම් මේ රූපං මේති මඤ්ඤති කියන එකට ටොක්කක් අනින්නයි මේ හදාන්නේ. ඉතින් අපි හිතමු දැන් මේ සකස් කරගත්ත භූමිය මෙතන ඉන්න උගදෙනේ දාන. අහලක් තියෙනවා. නමුත් මේ මේ අරගෙන යන්නේ මේ සත්තට්ඨාන සූත්‍රය සහ කජ්ජනීය සූත්‍රය ආශ්‍රයෙන් තව ඉදිරියට තමන තමන පියවර පාස බුදුහාමරගේ තියෙන සර්වඥතා ඥානයේ එහෙම නැත්නම් මේ කොච්චර ගැඹුරකින් මේ උපදේශ දීලා තියෙන කියලා පෙන්වනවා. අපි හිතමු මේ විදිහට ආශ්වාසය දැක්කයි කියලා. නැත්නම් ප්‍රශ්වාසය දැක්කා. ඒ යෝගාචර කියනවා නැත්නම් ආශ්වාස වෙනවා දෙන පිම්බීම දැක්කා. නැත්නම් හැකීම දැක්කා. එතකොට මේ යෝගාචර හරියටම ඒ කර්මතාන සුද්ධ කිරීම අවශ්‍ය නම් යා ගුරුවරයාට අනම්මනම් මොනවා කතා කරවත් වැදගත්ම දේ වෙන්නේ මම වාඩි වෙලා කයට හිතේ දුවා ක්‍රමයෙන් මගේ හිත හුස්මෙට ගියා මට නාසිකාග්‍රේ දකුණු නාසිකාග්‍රේ වම් නාසිකාග්‍රේ මම මේ කියන දේවල් කටපාඩම් කරන්නේ නෙවෙයි මම මේ කියන්නේ මම මේ කියන්නේ නිදර්ශනය. ඒ වෙලාවේදී ආශ්වාස කරන වෙලාවේදී මට මේ ඉන්න මේ මේ ලකුණු දැක්කා. පිසිචිල් බවක්, ඉද්දෙන ගතියක්, පීරාගෙන යන ගතියක්, දිග ගතියක්, කෙටි ගතියක්, කම්පන චංචල දැක්කා. ඉතින් මේ ටික දකින්නත් මම කියන දවස් තුන හතරක් භාවනා කරන්න ඕනේ. ඉතින් අපි මේ ආදර්ශයක් වශයෙන් ගන්න. ආන්න ඒක දැකලා ඊට පස්සේ මේ යෝගාවචරයට පාලනයක් දෙන්නේ වහා ප්‍රස්වාසයට හිටියා. මොකද ප්‍රස්වාසයේ සිද්ධ වෙනවා. ඒ ආස්වාස ප්‍රස්වාස දෙක බලනවා කියලා කියන්නේ ආස්වාසයගේ ලක්ෂණ සහ ප්‍රස්වාසයගේ ලක්ෂණ කියලා කියන්නේ ওই ලක්ෂණ කීක මම අදහස් කරේ උණුසුම් ගති, සිසිල් ගති, කම්පන ගති, චංචන ගති, පීරණ ගති ගති. මේ කියන්නේ බුද්ධ දේශනාවේ බලනකොට විශේෂයෙන් මජ්ජේ සූත්‍රයේ බලනකොට සෑහෙන්න ගොරෝසු වෙච්ච ආස්වාසය විතරයි අපට වැටෙන්නේ. සෑහෙන්න ගොරෝසු වෙච්ච ප්‍රස්වාසය විතරයි වැටෙන්නේ. හැබැයි ඒකත් 150ක දියුණුවක් කියලා මම කලින් කිව්වා. මේ මත ඉඳගෙන දැන් අපි දැනගත්තොත් මට ආස්වාසය ආස්වාසය වශයෙන් දැනෙන්නේ ඒක සෑහෙන්න ඉද්දෙන ගතියටපත් වුණාට පස්සේ කුප්පන ගතියටපත් වුණාට පස්සේ ඝටන ගතියටපත් වුණාට පස්සේ දැවෙන ගතියටපත් වුණාට පස්සේ තාවන ගතියටපත් වුණාට පස්සේ ආබාධිත තත්ත්වයටපත් වුණාට පස්සේ දැනෙන මට්ටමට ඇවිල්ලා මගේ හිත නන්නතරයි පිසුරිලෙක් වාගේ ඒ වූ එකේ ආනාපානෙ මෙහෙට තියාන මේ දැනෙනවා කියලා කියන්නේ ඒක සෑහෙන්න මෝරලා නැත්තම් කියන්නේ බුද්ධ වචනේ සඳහන් කර තියෙන්නේ ඒ ආස්වාසේ මැද තමයි දකින්නේ මුල දකින්නේ මුල දකින්න අපේ හික්මීමක් නෑ. අපේ හිත කීකරුකමක් නෑ. මේ චලනය ආඳුමතු නෑ ආම්බාම් වෙලා නෑ. ඊටසේ ප්‍රසවාසයට යනකොට ප්‍රසවාසයෙන් දකින්නේ සෑහෙන්න ගොරෝසු වුණාට පස්සේ. ඒක හරියට අයිස් කැල්ලක් වතුර දාපුවාම ඒ අයිස් කැල්ලේ මුදුනත විතරයි වතුරෙන් මතු වෙලා පේන්නේ. විශාල කොටසක් යට තියෙනවා. යට තියෙන කොටස අපිට අහුවෙන්නේ මොකද අපේ හිත උඩ තියෙන කොටසටවත් යොමු වෙන්නේ ඉතාමත්ම කලාතුරකින් බාහන මැද යතන් ගාලා එරමිනිය ගොතලා වාඩි වුණොත් පමණයි. ඉතින් එතනදී හරි මේ මුදුනට අල්ලාගෙන මේ පේන්නේ මුදුනටයි. ඒකට හේතුව මගේ හිත පමාණයි. මොකද පමාණයි කියන්නේ? ආසස පටන් ගන්නකොට මගේ හිත නන්නත්තරයි. ආස්වාස ඇවිල්ලා දොරට තට්ටු කරලා හතර පස්සෙන් කතා කරනවා විතරයි මට ඇහෙරෙන්නේ. ආ එතකොට මම මොකද මොකද කියලා කලබල වෙලා බලන්නේ මෝරච්ච ආස්වාසයක්. එහෙම නැත්නම් පස්සපැත්තට අවු වටනකන් ඉඳලා නැගිට මිනිහෙක් වගේ කබ කඩ කඩ එළියට එනවා. අරුණනගෙනකොට මිනිහා නැහැ. මිනිහා එළියේ නැහැ. අරුණගිනවට දන්නේත් නැහැ. අන්න ඒ නිසා සරුවචාන් සඳහන් කරනවා මේ දකින ආස්වාසයත් දකින ප්‍රස්වාසයත් පමාදේ හේතුවක්. අප්‍රමාදේ සඳහා සරුවචාන්සේ දැන් මේ සලස්ම ගෙනිනවා. මොකද්ද කියන්නේ? ඊගාවටත් දැන් ඔන්න ප්‍රස්වාසය ගැරපස ආස්වාසයක් එනකොට ලෑස්ති වෙලා ඉන්න අප්‍රමාදීව අච්චරම මෝරන්න ඉස්සෙල්ලා බලන්න පුළුවන් කියලා. එතකොට මොන්න අපි එලඹ සිටි ගතිය ප්‍රකට වෙනවා. සතිය තව තවත් සුපතිහිත බවක් 아무ත එනකන් ඉන්නේ ගෙදෙට අපි තොරණක් ගහලා පාරසරසලා අපි එතන ගිහිල්ලා පීඨපටියක් බැඳලා උදල බුලත් අතකුත් යන බලා ඉනවා දැන් ප්‍රධාන 아무ත එනකන් එන්නකොටම බුලත් අතට සීලා බාර දීලා අර පීඨපටිය කපලා අර තොරණ යටින් නැට්ටු කණ්ඩායමකුත් එක්ක ප්‍රාර පිට ගේනවා අපි ඉස්සරහට යනවා ආන්නේ ඉස්සරහට යන ගතිය තමයි ඉතින් දිගටම මට දැන් විස්තර කරන්න වෙන්නේ. ඒකත් මේ මම විස්තර කරන්න හදන්නේ මේ රූපම් මේති මඤ්ඤති කියන එක ඒකේ තියෙන අසාර්ථකත් රූපම් මාමඤ්ඤති කියන දන්නේ තියෙන සාර්ථකත්වයක් පෙන්න. ආන්නේම් බලබල බලබල යම් වෙලාවක යෝගාචර මේ ආස්වාසේ සීතල ගතිය මතු වෙනකොට ඉද්දන ගතිය, කුප්පන ගතිය, රූපන ගතිය, කටන ගතිය, තවන ගතිය, පෙළන ගතිය, ආභාෂ ගතිය මතු වෙනකොටම බැලීමේ යම් සූරකමක් ඇති කරොත් ඒ වචන ටික එහෙමම යොදන්න වෙනවා ප්‍රසවාසිත. ප්‍රසවාසයෙන්කොටම හොඳට සූදානම් වෙන්න. හැබැයි මේ මේ මේ මේ කතාව ටිකක් මට අභියෝග කරાવી සක්මන් කරනකොට වම තියෙනකොට ওই විදිහට සූදානම් වෙලා වම තියලා පුළුවන්ද කියන එක ප්‍රශ්න කරાવી මූල ධර්ම වාසේ නම් පුළුවන් වම් පායේ තියෙනකොට වම් පායේ ගැටීම දකින්නකොට වම් පායේ සෑහෙන පොළොට තදලා මහී කාන්තාව හෙල්ලුම් කන වෙලාව තමයි අපේ ඔළුවට තේරෙන්නේ වම ගැටුණයි කිය. දකුණ පොළොව තියලා ගැටුණොත් දැන් උඩ තට්ටුවේ ඇවිදිනකොට මේ යට පොළොව හෙල්ලෙනවා. ඒ තරම් අපට තේරෙන්නේ අපෙන් කොච්චර සාධ්‍යයක් කම්පනයක් චංචලයක් මහා පොළොවට ඇති වෙනවද කියලා. ඒ වුණා සමහර කියනවා වම තිනකොට තේරෙන්නේ නැහැ කියලා. හැබැයි පොළොව මහී කාන්තාවට තේරෙනවා කාලකන්ණියක් ඇවිදිනවයි කියන්නේ. හැබැයි මේ මනුස්සයාට තේරෙන්නේ නැහැ මොකද අසුතවා පුතුජනෝ එහෙම නැත්නම් අරියාණං අදස්සාවි. ඒක නිසා අපි වම දකුණු වශයෙන් කියන එක මම දැන් පොඩක් මාරු කරගත්තා. පය තියෙනකොටම දැනගෙන තිබ්බොත් ඕකට කියන්නේ අත්ත බින්දේ පය බුරුලින් තබා වරෙන් කියලා කතාවක් තියෙන කැලණි ගඟේ උරු යනවා බලා වරෙන් කියලා කවදාකවත් බැරි වෙනවා. අර දඩස් දඩස් ගාලා ඇවිදින්න. ඇවිදිනකොටම තමයි තේරෙනවා මේ කොච්චර ප්‍රමාදද. මේ ප්‍රමාදය නිසා මේ කරන ඇති කරන ගැටුම මානසික අසහනයක් නොතිය අතාරිය කියලා කියන්න බෑ. එමිණියට නෙවෙයි බලා ඉන්න කට්ටියටත් දෙනවා. ඇසිරෙන කෙනා දිහා බලනකොටත් තේරෙනවා කලබලයි යන. ඒකට මම මේ කියන්නේ ඇත්තට මෙහෙම කලබල කරනවා කියන එක රාජපරාධයක් කියන දෙයක්. ඒක පවක් අකුසලයක් කියන්නේ නෙමෙයි අප්‍රමාද ගතිය. මේ රූපේ පිළිබඳව දැකිය යුතු ආකාරය ඒ සක්මනේදී ඒකෝද ඉදින්දා වැඩ කරනකොටත් අපි කාපු බවක්, බියු බවක්, ගිය බවක්, කා බවක් මතක් කරගිලා කියනස බලන්න. හැමදාම කරනවා, හැමදාම කරනවා. මුත් ඒක කරනකොට අපි තියෙන යාන්ත්‍රික වැඩේ යනවා. අපේ හිත කොහෙදෝ ඉතින් කාපු දෙය දිරවන්නේ නැහැ. මොනවා හරි ප්‍රශ්නයක්. හැමතැනම ගැටුම්. ඒ මොකද හේතුව මේ වැඩේ කරනවා මදිවට වැඩේ කරන්ට වැඩේ පෙළඹීගෙන යන අප්‍රමාදීව බලන ගතියට යනවනම් ඒක තමයි අර ලෑස්තිලා යනවා. ඒ කියන්නේ උපදේශ දෙනවා කියලා කියන්නේ. ආන්නේ උපදේශ ඉස්සලා පටන් අරගන්නේ ආස්වාස ප්‍රසවාස බැලීම. මොකද ඒක දෙක වහගෙන ශබ්ද ගන්ධ රස නැති නිසා හරියටම චීන කන්නාඩියක් යට තියාගෙන විස බීජයක් අල්ලන්න හදනවා වාගේ හුලං වදින්න තැනක සීමිත වාතාවරණයක් ඇත්තනක පරීක්ෂණාගාරයක ආන්නේ වගේ මේ කරන ගිල ආස්වාසයේ මුල දකින්න උත්සාහ කරනවා නම් යෝගාවචරයා විශ්ින් කරන්න තියෙන භාවනාවේ ඕක තමයි අනුග්‍රහිතය කියලා කියන්නේ. ඕකට කියන්නේ විපස්සනා අනුග්‍රහිතය කියලා. ඕක සමත අනුග්‍රහිතය සම්පූර්ණ කරගෙන යන්නේ. හුස්ම රැල්ල එනකොටම ඒක එන ආවට පස්සේ වෙන හැටි දැන් දැකලා තියෙනවා. මේක ඇති වෙන්නේ. පටන් ගන්න හැටි මොකද්ද කියලා. එතකොට රූපං පජානාති රූපස්ස සමුදයම් පජානාති කියලා කියයි. රූපේ හට ගන්නා හැටි. දැන් මේ රූපේ කියලා මෙතන අපි අඩු කරගත්තේ මේ වායෝ පොට්ටබ්බ ධාතුව. වායෝ පොට්ටබ්බ ධාතුව වෙලා ඉද්දෙන කුප්පන ගට්ටන ගති ඇති කරනකොට ඒක එන්නේ මහා දෙයයන්ාංශ බාපු දෙකින් නෙවෙයි. අහේතුකවත් නෙවෙයි විසම හේතුකවත් නෙවෙයි මේ මලක් පිවිලා පිපුණා වාගේ. පොට්ටුව ඉඳලම දැක් ගන්න පුළුවන්කම තියෙනවනේ. ඒ විශේෂ අරුමයක් නෑ හැබැයි එකක් තියෙනවා. පොට්ටුවක් පිපෙනවා දකින්න එක හරිම සුන්දරයි. මෙන්න මේ ජීවිතයේ මේ යමක හටගන්ම අසුචි වල හරි කමන්නේ සුචි හරි කමන්නේ රත්තරන් වල හරි කමන්නේ මේ මතුවීම දිහා බලන්න පුළුවන් නම් මේ යෝගාවචරයට ජාතකේ බලා ගන්න පුළුවන් හටගන්ම බලන්න පුළුවන් ඇත්තටම කියනවනම් යෝගාවචරයෙන් බුදුහාමර බලාපොරොත්තු වෙන්නේ අප්‍රමාද ප්‍රතිපදාවේ මේ මතුවෙන මතුවෙන දේවල් දැක්කා කියලා කියන්නේ මතුවෙලා තොইলে හමාර වෙනකොටයි අන්නේ ඒ දේ එnde ඉස්සරලා ඒකේ ස්වභාවය ඒවක කියනවා ප්‍රාග් තත්ත්වය කියලා. ප්‍රകൃතිය. මේ ප්‍රകൃතිය තමයි මේ මේ පොට්ටුව තමයි මේ පිපිලයින් කියලා. මෙන්න මේ විදිහට ආරම්භය දැක්කොත් යමක. ඒ ආරම්භය දකින්න කිනාට කවදාකවත් උච්චිත දිට්ඨියක හිටින්න බැරි වෙනවා. සියල්ල මේ කය මැරීමෙන් හමාර වෙනවා කියලා රූපං මේතිමඤ්ඤති කියන්නේ කයයි රූපයයි හිත මේ ආත්මය රූපය එකයි කියන එක ඉබේම කැටෙන්න පටන් අර ගන්නවා මේක හටගන්නක් තියෙනවා මේක. හටගන්නක් තියෙන එකනට මේක මෙතනින් බින්දනවයි කියලා බිදීමේ හමාර වෙන්න බෑ හටගන්නක් තියෙනවා. මේක මේ බුදුහාමුදුරුවෝ මේ අවුරුදු 2600 ගානට ඉස්සලා මේ අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයක්ම වෙන්න වාගේ ඊටාම සියුම් දෙකින් ගොරෝසු දෙයක් මවන්න පුළුවන් කියන මූල ධර්මයේ කියලා යම් යෝගාවචරයේ හුස්ම ඇති වෙන මුලටම එනවාත් එක්කම එළඹ සිටි 100න් අප්‍රමාදීව බලන්න පටන් ගත්තොත් ඒක ජීවිතේ විශාලම සෙල්ලක්කාර වැඩි වෙනවා. විශාලම රැඩිකල් වාදී කටයුත්ත බවට පත් වෙනවා. ජීවිතේ සුන්දරම දැක්ම බවට පත් වෙනවා. ආන්නේක දැක්කොත් පේනවා මුල ඊටාමත්ම මුලදී ගත්තොත් නොදැනී තියෙන තැන ඉඳලා දැනෙන තැනට මාරු වෙනකොට ක්වොන්ටම් ෆිසික්ස් තමයි. එතෙන් තමයි ක්වොන්ටම් වාදේ පටන් අරගන්නේ ශක්තියකින් ද්‍රව්‍යයක් නැවීම. ඊට ඉස්සෙල්ලා ඒක ශක්තියක් වශයෙන් තියෙනවා. ඒ ශක්තිය හැම වෙලාවෙම තියෙනවා. ඒක මේ ආස්වාස වායෝ පොට්ටබ්බ ධාතුව බාටපත් වෙලා නාසිකාග්‍රේ හැපිලා බලන මිනියකුත් පාල වෙනවා. ආනේ පටන් ගන්න දැකගත්තා නම් ඒ යෝගාවචර තියෙනවා මේකේ කිසිම මෞංකාර දිව්‍යන් වහන්සේ කෙනෙක්වත් ඒක පාලනය කරන පරමාත්‍යත්‍ය ජීවාත්මයක්වත් නැහැ. උඹට කරන්න පුළුවන් ලොකුම පඬිතකම තමයි ඔක දිහා බලන එක. ඔක දකින්න එක මෙතෙක් කල සංසාරේ හිටියේ උන්නෝක දකින්න නැතුව ඇති වෙච්ච හුස්මේ කේන්දර බලන්න ගියා. ආස්වාදය ප්‍රසවාසය. දැන් නෑ එන්නේ ඉස්සලම ගැබේ ඉඳ අතිම පරීක්ෂා කරලා බලනවා මේක කොල්ලෙද්ද කෙල්ලෙද්ද කියලා. බලන බලන බලන ගියාම මේක හට ගන්නා තැන මේ මනසට මසසට බැරි වුණාට මනසට දත හැකි කියන අභියෝගයයි බුදුහාමර පෙන්නන්නේ. මේ ලෝකායත විශ්ය කියලා කියන්නේ එහෙම නැත්නම් ඥාත පරිඥාව කියලා කියන්නේ පෞද්ගලික ලක්ෂණ කියලා කියන්නේ හටගත්තට පස්සේ ඕකේ ඇති කරන රණ්ඩු ටික විතරයි. හටගත්තට පස්සේ ආස්වාසේ ප්‍රසවාසේ වෙනස්. ඒකට පෞද්ගලික ලක්ෂණ තියෙනවා. පච්චත්ත ලක්ෂණ තියෙනවා. ස්වභාව ලක්ෂණ තියෙනවා. මොනවාද ස්වභාව ලක්ෂණ? ඇතුළේ හුස්ම සීතල නම් පිටේ හුස්ම රස්නියයි. ඇතුළේ හුස්ම ඇතුළට පීරාගෙන යනවා නම් පිටේ හුස්ම පිටතට පීරාගෙන යනවා. සමහරවිට ඇතුළේ හුස්ම බොහොම කීකරයි පිටේ හුස්ම බොහොම චංචලයි කම්පලයි. සමහර ඇතුළේ හුස්ම චංචලයි කම්පනයි පිටේ හුස්ම බොහොම සාන්තයි. මෙන්න මේ ඔක්කොම වෙනස්කම් ටික තියෙන්නේ අර ගොරෝසු ආස්වාද ප්‍රසවාසී. ගොරෝසු ආස්වාද ප්‍රසවාසී දැකලා මේක ප්‍රමාදයි මේක ඉඳුරන් ප්‍රණිත නැති නිසා වෙලා තියෙන්නේ මට ගුරු ආහම්තුරෝ කියලා දුන්නේ ඔච්චරයි දැන් මට කරන්න තියෙන්නේ මොකද්ද මේක මතු වෙනවාත් හා සමග එළඹ සිට සියෙන් බලා ඉනකොට මුලට මුලට යන්න යන්න යන්න අර අයිස් කුට්ටියේ වතුරේ යට තියෙන කොටස දැක්කොත් එකක් විශ්වීය වූ සත්‍යයකට අතුල් වෙයි මේ යට තියෙන අන්කොන්ෂස් එක යට තියෙන මේ නොපෙනෙන පැත්තෙන් අපි සියල්ල දෙනාම සමානයි විනය කට්ටිය ආශ්‍රව ප්‍රසාද දෙක සමානයි අර මුදුනේ තුඩේ තමයි පෘ탁 පෘ탁 කියලා අපි එක එකනාගේ මේ ආගන්තුක උපක්ලේශයි, චාඤ්ඤායි, වේදනයි, සංස්කාරයි, විඥානයි සේරම මායම් කරන්නේ අර උඩට මතුවලා තියෙන පුංචි තුඩේ අයිස්වල ගත්තොත් මේක 100ට 10යි. 90%ක්ම තියෙන යට. මේ යට තියෙන කොටහ මනුස්සකම තියෙන. ඒකේ තියෙන පොදු ලක්ෂණ. ඒ පොදු ලක්ෂණයේ බවට යනකොට ඒ ඒ බලන මිනිහටම ලැජ්ජාවක් හිතලා මෙච්චර කල සංසාරේ අපි මේ තෝරා බේරා ගත්තේ රණ්ඩු සරුවල් කෙරුවේ ඊර්ෂ්‍යා කෝපමාන කෙරුවේ මේ උඩට මතු කරලා තියෙන අර පුංචි කඳුලට යට තියෙන සම්පූර්ණ මානසිකත්වයේ දැක්කනම් අපිට මොන රණ්ඩු සරුවල්ද මොන දෝෂද ඔක්කොගෙම තියෙන්නේ කෝක හරි එක්කෙනෙක් පොඩ්ඩක් මතුවලා තිනවා මතුවෙච්ච එකේ නම් වෙනස්කම් තියෙනවා ඒ වුණාට වැඩි හරියක් තියෙන සමානකම් කියලා ආශ්‍රත් ප්‍රසවාස දෙකේ සමානකම් දකින්නේ හොඳට මතුවෙච්ච කොටස පෞද්ගලික ලක්ෂණ හොඳ හැටිම දකපු කෙනා විතරයි. ඒක නිසා මෙතන පුංචි ප්‍රහේලිකා ස්වරූපයක් කියනවා. ඇයි එහෙමනම් මේ පොදු ලක්ෂණයට යොමු කරවීමේ අදහසකින් උගන්වන භාවනාවේදී පෞද්ගලික ලක්ෂණ පමණක් බැලිය යුතුයි. ඒ වෙලාවේදී පොදු ලක්ෂණ නොසලකා හැරිය යුතුයි කියන තරමට ඇයි මේ පෞද්ගලික ලක්ෂණයට අවධාරණ යොමු කරන්නේ කියන එක හරීම දාර්ශනිකව විශ්ලේෂණය කරලා දෙන්න බැරි කාරණාවක්. මම මෙතෙන්දී මේ කේන්ති ගියත් එහෙම නැත්නම් වාදයකට තුඩු වුණත් මම කැමැති මේක අභියෝග ස්වරූපයෙන් මතු කරන්න. ඔය පසුගිය දවස්වල අපේ කටුකුරුන්දේ කරුකටි ස්වාමීන් වහන්සේ මතක් කළ තිබුණා මේ මෛත්‍රී භාවනාව අනිවාර්යයෙන්ම සියලු සත්‍යයන් විසේ කළ යුතුයි. පොදු සත්‍ය කර්මයි. ඒත් අටුවාචාරින් වහන්සේලා හරි හරි වැරදිද කමන්නේ උඹෙන් පටන් ගනින් පෞද්ගලිකව පටන් ගනින් කියලා කියලා තියෙනවා. Tamanට මෛත්‍රී කරලා හරි ගියොත් විතරක් හිත මදහත් අහිතවත් යන් කිය. ඉතින් මේකට මයිමුත් ඇත්තටම මම මේ ස්වාමීන් වහන්සේ ඉදිරි පිට වගේ ගෞරවයෙන් මම කතා කරන්නේ මගේත් අදහස් මත මන්තරන්තර ඉල්ලවතුන නමුත් මේ අටුවා යුගයට කරු කිරීමක් වශයෙන් වගේ වගේ මම කිව්වා ස්වාමීන් වහන්සේ පෞද්ගලික ලක්ෂණේ බලන එකේ මට මොකද්ද ප්‍රායෝගික පැත්තක් තියෙනවා. ඇත්තටම ස්වාමීන් වහන්සේක එලිපිටම් ප්‍රතික්ෂේප කරලා මට කරුණු දක්වලා තිබුණා. ඒක පස්සේ මම ඊයේ පෙරදා කිව්වා බෞද්ධ සහ ෆ්‍රොයිඩියානු මානසික විද්‍යාවේදී ඒකේ ආරම්භකයේදී ડોક્ટર පද්මසිරිත සිල්ලා ලියලා තියෙනවා first you need to be somebody before becoming nobody කියලා. උඹට ඉස්සෙල්ලාම යමෙක් වෙන්න වෙනවා කිසිවෙක් කිසිවෙක් බවටපත් වෙනවා නොකිසිවෙක් වෙන්න නම් කිසිවෙක් බවටපත් නොවි කවදාවත් නොකිසිවෙක් වෙන්න බෑ. අපිට ඉස්සෙල්ලා තීසිස් එකක් ඇති වෙන තීසිස් එක ඩිස්ප්‍රූව් කරන්න. තීසිස් එක අයින් කරන්න අපි උපකල්පනය කරන උපකල්පනේ නිෂේධනය කරා. ඒ නිසා උපකල්පනේ ඉස්සලා සාධනය කරලා නිෂේධනය කරන්නේ. මෙතෙන්දි තමයි යෝ මතවාද වලට හරි නැත්නම් දාර්ශනික වාද වලට හරි පහර වැදීමක් කරනවා. හැබැයි මම මේ කියන වචනේ මම කවදාකවත් ඒ කටුකුරුන් ස්වාමීන් වහන්සේට විවේචනය කිරීමක් නෙවෙයි මම මේ කරන්නේ. නමුත් මට තියෙන මතය තමයි මේ පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ නොබලා 100%ක්ම දැක ගන්න උත්සාහ කරන්නයි කියලා තමයි යෝගාවචරය හරියටම පඳුරට නොවිද හාවට විදිහට පුරුදු කරන්නේ. ඉතින් ඒ වෙලාවේදී පොදු ලක්ෂණ නොපෙනෙනවවත් නෙවෙයි. පේනවා. නමුත් කල යුත්ත කරන්න නම් ගුරු උපදේශයක් වශයෙන් කියන වෙඩි කියපන් අම්මට හරි කවන්න තාත්තට හරි වෙඩි කියපන් කිව්වට පස්සේ වෙඩි කියන එකයි තියෙන්නේ. ඒකෙදී පුද්ගලික ලක්ෂණ බලනවා කියලා කියන්නේ පුද්ගලික ලක්ෂණ දැක්කොත් ඒක පිරෙනකොට අනිවාර්යයෙන්ම පොදු ලක්ෂණ වලට යනවා. ඒක වෙන්න අරින්න අඹේ ඉදිල වැටෙන්න අරින්න අමුයෙන් කඩලා කන්න එපා. පුද්ගලික ලක්ෂණ බලන නිසා ආශ්වාස ප්‍රශ්වාසයේ ඒ ගිරිසිකරේ ඛණ්ඩ වාගේ යවතර දාපු අයිස් කැලේ උඩ ටික වාගේ හොඳට බලන්න ආශ්වාසයේ මේම ප්‍රශ්වාසයේ මේ බලන්න බලන්න ඉන්නකොට අනිවාර්යයෙන් මේක දිය වෙලා දිය වෙලා නෙමෙයි අඩියට අඩියට බහිනකොට පේනවා ආශ්වාසයේ හටගැස්ම දැක්කා නම් ඒ වචන ටික උදාහරණයක ප්‍රස්වාසය හට ගන්නවා. වම කකුලේ හට ගැනීමට. තබ්බ දකුණ තියෙන එකේ හට ගැනීමට. කනකොට කන බව, නානකොට නාන බව, වැසිකිලි කරනකොට වැසිකිලි කරන බව, කැසිකිලි කරනකොට කැසිකිලි කරන බව, අත දිග ගන්න බව, කෙල පිටක් කරන බව, ඇස් පිල්ලම් ගන්න බව සෑම දෙයකම අපි ඉන්නේ නන්නත්තර වෙලා. මුද බොහෝ වැඩ කරමින් ඉන්නේ දිනදා. එක වැඩයි අපිට නමුත් අපේ හිත පවත්තන්නේ එක වැඩක අපි කොච්චර පිටකොන්දක් තියනවා කිව්වත් ඒ වැඩේ මොකද්ද කියලා අපි දන්නෙත් නැහැ. එහෙම තියන බවක් අපි පිළිගන්නෙත් නැහැ. න්‍යාය පත්‍රය හැදෙන්නේ කොහෙන්ද? අපි ඒක හැදුනට පස්සේ ඒකට කේන්දර ලියනවා. හැම දරුවෙකුම අම්මට තාත්තට හම්බෙලා තියෙන්නේ අහම්බේ. අම්මනට පස්සෙන් සිප වෙනද ගන්නවා මගේ පුතා මගේ බබා කියාගෙන. නමුත් හම්බ වෙනකන් අම්මා තාත්තා දන්නේ නැහැ. ඊට පස්සේ මගේ කරගන්නවා මගේ මුගේ උප්පත්තිය දක්වපු හින්දා. මට සැකයි දරුවා ඒකට කැමති වෙයිද කියලා. අන්න ඒ වගේ තමයි මේ ආශ්වාස ප්‍රශ්වාස වමක් දකුණක් කන බොන යන එන සෑම දේම ප්‍රසූත වුණාට පස්සේ අපිට පහළ වෙන්නේ. හැබැයි නැවත නැවත පහළ වෙන අරමුණක් දැකීමෙන් ਸਰවඥාසිකිත විශිෂ්ටත්වය එතනයි. නැවත නැවත පහළ වෙන අරමුණක් අරගෙන බලබලා හිටියොත් මේකේ මුල දකින්නවා. මුල දකින්නට අපි යන්නේ අන්කොන්ෂස් එකට. එහෙම නැත්නම් බටහිර මානසික විද්‍යාවේ නම් කියන්නේ අපේ තේරවාදයේ මේක නෑ. යට හිත දකින්න. යටි හිත දකින්න කියන්නේ ආශ්වාසය හට ගන්න. ඊට පස්සේ ප්‍රශ්වාසය හට ගන්න. වම තිනොට හට ගන්න. දකුණු තිනොට හට ගන්න. හැමදේම හට ගන්නම දැක්කොත් ඊටන උදේ දකින්න කියලා බුදුරජාණන්සේ සහති කියනවා චිත්ත නියාමයේ අනුව වය දකින්නවා කියන එක ඉබේ සිද්ධ වෙනවා. ඒක හොඳ ලස්සනට විස්තර වෙනවා. ඒක මේ පසු කාලීන වෙච්චි මම හිතන්නේ මේ ප්‍රස්ථාන රූපව පෙන්වන්න හදනකොට නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ අරමුණේ මෑද දැකීම. වම දකුණ ආශ්වාසය ප්‍රශ්වාසය පිම්බීම හැකිලිම ඇසිකිලි කරනවා කැසි කරනවා නවනවා දිගාරනවා බුදුජානනාංශ කියනවා මේක නැවත දහසකුත් එකක් වරක් අපි දවස කරන වැඩ කටයුත්තක් නම් එකක් දැක්කට පස්සේ ඊගාව දැන් ආශ්වාසය දැක්කට පස්සේ ඊගාවෙන ආශ්වාසයේ මුල දක්නාසුලුව ඊගාටන ප්‍රශ්වාසයේ මුල දක්නාසුලුව ඊගාට තියෙන වමේ මුල දක්නාසුලුව ඊගාට තියෙන දකුණේ මුල දක්නාසුලුව අර ගත්ත ලනුව දිගේම පට දිගේම බස්සගෙන බස්සගෙන ගියෝ යන්න යන්න යන්න යන්න ඒ උපාසකයාගේ උපාසකතුමාගේ උපාසිකාවගේ නැත්නම් යෝගාවචරයගේ යෝගිනියගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසික කවුරු හරි වේවා මේ සතියේ ප්‍රනීත වීම සහ සමාධියේ ප්‍රනීත වීම ඉෂ්ඨාවර වීම සහතික වෙන තැන තමයි මුල දැක්කා නම් මැද හරා මැද කොහොමද දකරන්න පටන් ගත්තේ අගට හිත යෙදෙන එක ආන්න දෙන්නේ හැබැයි යකඩ මල්ලට කුල්ල ගැවුවනම් හාල් මල්ල නොබල විසිකල කියලා කතාවක් තියෙනවා මෙතනදී මහ පුදුමාකාර පරිවර්තනයක් වෙනවා. මෙන්න මේ බුදුරජාන් වහන්සේ අපි ලව්වක් කරවලා කෙරෙන්න හදන වැඩේ. මුල පෙන්නඳ හදනව අගට අනිවාර්යයෙන්ම හිත යන බව බුදුහාමුදුරුවෝ ඈතිලා දන්න නිසා. එතකොට මොකද වෙන්නේ? මුලත් අගත් කියන දෙකම දිරච්ච දෙකක් බවත්. අනිත්‍ය සංඥාවේ දුක්ඛ සංඥාවේ අසුභ සංඥාවේ අනාත්ම සංඥාවේ පිටන බවත් මැද පමණන් නිත්‍ය සංඥාවේ සුඛ සංඥාවේ සුභ සංඥාවේ පවතින බවත් මේ තුනෙන් එකක් පමණක් දැකලා අපි මෙතෙක් කල සංසාරේ නිත්‍ය සුඛ සුභ සංඥා තිබුණට අර දෙපැත්තේ දැලේ යන දෙන්නගේ තියෙන අනිත්‍ය සුඛ අසුභ දැක්කා නම් තුනෙන් දෙකේ ඡන්ද බලේ නිත්‍ය සංඥාව පතයි. අනිත්‍ය සංඥාව දිනනවා. සුභ සංඥාව නැති වෙනවා. සුඛ සංඥාව නැති වෙනවා. ආත්මයි නෙවෙයි අනාත්මයි නේද ඒ කියලා බුදුහාමුදුර අපිට hina වෙන්න පටන් ගන්නවා. මෙන්න මෙතන තමයි යෝගාවචරයට සහලවන්නේ. මෙතෙන් තමයි යෝගාවචරයට දරා ගන්න බැරි වෙන්නේ. ඉක්කින් වෙවුලනවා, ඉක්කින් ඩාඩි දානවා, ඉක්කින් කඳුළු ගන්නවා, ඉක්කින් වැగిරෙනවා, ඉක්කින් මේ රස් වෙනවා. নানা ප්‍රකාර විදියට අර මෙතෙක් කල නිත්‍ය සුඛ සබදාඤ්ඤායට දෙගෙන ආපෝ සකසඤ්ඤාව, සක්කාය දිට්ඨිය, ආත්ම සංඥාව හැම පැත්තෙම සහලවන. හැම පැත්තෙම භූමිකම්පාට ලක් වෙනවා. එහෙම නැත්නම් සුනාමියට ආවුනවා. ආහසට ලව්ස් කොල්ල දැම්මා. ඉතින් දඟලන්න පටන් ගත්තාම යෝගාවචරය හිතෙනවා අර ෂෝක් එකට පටන් ගන්න වෙලාවේදී හුස්ම හොඳට ගොරෝසුලා පේනවා කියලා හයියෙන් හුස්ම දෙකක් කරන ඇස් දෙක අරලා ආයෙත් අර ගොරෝසු එක විතරක් දකින්ද අර හොදාගත්ත එක ආයෙ මඩි දාගන්න. ඩයලොග් එකේ තියෙන අන්න අපරාධ මෙතකල් වතුර 1000ක් අදපු කලේ බිඳගත්තා වගේ කියලා තියෙන අපරාධය අර ඇස් දෙක අරපු ගමන් ආයෙ හුස්ම ගන්න ගිය ගමන් සැක කරපු ගමන් නින්දට වැටිච්ච ගමන් අර සත්‍ය සමාධිය ආයෙ කැඩෙනවා. ඉතින් මේකෙත් ඇතිවීම නැතිවීම දකින්න. ඒ කැරෙන වෙලාවේ දකින්න වගේම ආයසරයක් යෝගාචරයක් කමන්න. මේක ඉතින් මම ඇති කරගත්ත දේනේ මම නැති කරගත්ත දේනේ මට කරන්න පුළුවන් කියලා ආය තුස්මේ නැත්තම් කයේ හිත පිහිටවන උඩුකයට හිතගෙන අල්ලා හුස්මට හිතගෙන අල්ලා හුස්ම සාංශුම් කරගෙන ඒකට හිත කරන්න තරමට සතිය නැවත වඩා ගන්න ශක්තියට එනවා කියලා කියන්නේ යෝගාචරයේ සතතාභ්‍යාසය. එනතන කවදාකවත් අතනාරෙන් දිකට කිනින ගතිය. මෙතන ඉන්න පිරිසට මට ඒක ඇද ඇද ගහන්න පුළුවන් වෙන්නේ මොකද මේ ඇත්තෝ ඒකට ඇත්තටම ඒ තමන්ගේ මනාපෙන් කය හිත යොදලා තියෙන නිසා. ආන්නේම කර කර ඉන්නකොට ඒ ගුරුවරයා අත නොහැර, ඒ ස්ථානය අත නොහැර, ඒ කාලසටහන අත නොහැර, ඒ දිනචරියාව අත නොහැර ගහන්න ඕනේ. එහෙම නැත්නම් විචල්්‍ය සාධක හිර කරලා එකක් අනෙකුත් විචල්්‍ය සාධක හිර කරලා එකක් අල්ලන්නේ ඒකට ගහන ගහන යනවා. ගහන්න ගහන්න සිටු වෙන්න බලාපොරොත්තු සුන්වි. ගහන්න ගහන්න සිදු වෙන්නේ නිත්‍ය සංඥාවට අනිත්‍ය සංඥාව මතුවේ. සුභ සංඥාට අසුභ සංඥා මතුවේ. සුඛ සංඥාට දුක්ඛ සංඥා මතුවේ. ආත්ම සංඥාට අනාත්ම සංඥා මතුවේ. ඉතින් මෙතනදී නිකමට හිතනද මේ පුද්ගලයා තුළ සීලයේ දෝෂයක් එම තිබුණා නම් ඒ මනුස්සයා හිතන්නේ මේ අසුභේ ආවේම මගේ සිල් කැඩිච්ච නිසා. මේ දුක ආවේම සිල් කැඩිච්ච නිසා. එහෙම නැත්නම් කියලා අර පුංචි සීලයක් වුණත් මහා ලොකු කරගෙන කැඩෙන දිගේ හේව නැල්ලත් අතර වගේ පේනවා. ඒ වගේම පුංචරි අමානසික අසහනයක් තියෙනවා කියලා හිතමු. අදිමානසිකත්වයට හෝ අදිමානස කියන්නේ අදිමානී. නැත්නම් අවමානට ලක් වෙච්ච කෙනෙක් නම් මේ සෑම දෙයක්ම බලන්නේ අන්න අර ඇදවිච්ච කණ්ණාඩිය හරහා. ඉතින් යාට පේන්නේ කවදාකවත් මේ සති සමාධි පවතිද්දි මේ ධර්මයේ ඇතිවීමත් එක්ක නැතිවීම පේනවා මුලම ඇදහරහ කියන එක නෙවෙයි පේන්නේ මොකක් හරි පැටලලා මොකද මම යාට තට්ටු වෙලා මම යාට අභියෝග වෙලා අන්න එතෙන්ද යනකොට ඒ යෝගාවචර තේනවා මේ ආත්මයේ රූපයේහිවත් රූපය ආත්මයේහිවත් ඇත කියලා ගත්ත ඉස්සලා ගත්තේ රූපය ආත්මයයි කියලා ගත්තේ ඒක ඡේද දිට්ඨිය. දැන් මේ රූපයයි ආත්මය ආත්මයයි රූපේ කියනකොට රූපෙන් පරිබාහිරව ආත්මයට පවතින්න පුළුවන්. නැත්නම් ආත්ම විශ්ේ රූප ඇති කරනවා කියන සසත දිට්ඨිය. එතකොට පේන්න පටන් අර ගන්නවා සසත දිට්ඨිය කඩලා යනවා. සම්තලනේ සුන්නද්දු වේලා යනවා. එහෙම නැත්නම් හෝදපාලුවට ලක් වෙනවා මේ භංගේ දකිනකොට. නිරෝධේ දකින නැත්නම් මේ ගෙවි යෑම දකිනකොට. බුදුරජාණන්සේ බොහොම සාන්තව අපිට කියන්නේ පටන් ගන්නව බලන්නේ කියලා විතරයි. පටන් ගන්නව බලනකොට ඒ ඇහෙන් නැතිවීම දකින්නවා කියන එක අත්‍ය නෑර සිද්ධ වෙනවා. යකඩ මල්ලට ගුළු ගවන හාල් මල්ල නොබල විසිකර කිව්වා. ආන්න එතකොට වෙනකොට බුදුරජාණන්සේ දන්නවා උඹ ඇත්තටම නිවන හොයන පුතෙක් නම් උඹ ඇත්තටම මානසික අසහන නැති ඇත්තටම සීලවන්ත කෙනෙක් නම් මේකෙදි කෙලින්ම කියාවි මට භාවනා කරන යනකොට සතිය සමාධිය තියෙන ඒ වුණාට එපා වෙනවා ඒ වුණාට කම්මැලි වෙනවා ඒ වුණාට නිදිමත එනවා ඒ වුණාට ඈනුම් යනවා ඒ වුණාට සැකපහල වෙනවා අසරණ ගති තේරෙනවා මේක කියන සෑහෙන පෞරුෂත්වයක් ඕන මේ භාවනාවේ නව නිපය සොයා ගැනීමක් බව දැනගන්නේ හරීම දෘෂ්ටිකින් බලන කෙනාට විතරයි. ඒ නිසා සත්තඨාන සූත්‍රයේදී දරුවත්නේ සඳහන් කරලා තියෙනවා රූපං පජානාති රූපස්ස සමුදයං පජානාති රූපස්ස නිරෝධං පජානාති. රූපේ දකින්නවා කියලා කියන්නේ ආස්වාසේ අර උඩ උඩු කුඩුම්බියයි. ශිකරයි. මතුවෙච්ච කොටස දකිනවා. ඒ රූප සමුදයං පජානාති කියන්නේ ආස්වාසේ මතුවේගෙන යන හැටි දකිනවා. දකින්න තමයි අපි ප්‍රමාදී භාවනා කරන්නේ. ඒකයි භාවනා යෝගාවචරගේ පළුව. එතකොට රූපස්ස නිරෝධම් පජානති කියන්නේ ඒක දැක්කාන ඒ උස්මතු වෙච්ච කාය පල්ලෙන් බැලලා යන්න එපා. ආශාති ගිවිලා යන්න එපා. ගිවිලා දකින්න කොට අපි කියනවා නිරෝධම් පජානති කියලා. ඊට පස්සේ ප්‍රශ්නයක් මතුවෙනවා මොකද්ද රූප නිරෝධ ගාමිනී පටිපදා පජානන්ති කියලා කියන්නේ. මේ ආස්වාසේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ මේක ලක්ෂ වාරයක් කරනවා කියන්නේ. ඒ නිසා හතරවෙනි ආර්ය සත්‍යය අපි පෙරේදා ධම්ම සංගාය ධම්ම චක්කපත්තන් සූත්‍රය කිව්ව භාවේතබ්බා. මේ ඉස්ලාම මම විස්තර කරේ ආශේවනය කරනවත් ඇසුරු කරලා යන්තම් දැනගන්නවත්. ඊට පස්සේ භාවිත කරනවා කියලා කියන්නේ මේ වෙලාවේදී අර ආස්වාසේ දැකලා ආස්වාසේ මුල බලන්ඩ යම් ප්‍රමාණික ගරු භක්තියකින් ගුරු භක්තියකින් කුසල ඡන්දකින් ගියානම් දැන් මේ යෝගාවචරය ඒ දක්ෂකම මතින් මේ මතුවෙන නීරසකම දකින්නේ නිදිමත ගතිය දකින්න, බය වෙන ගතිය දකින්න, සහලවන ගතිය දකින්න, පැද්දෙන් නලවන ගතිය දකින්න, වැగిරෙන ගතිය දකින්න අර වගේම සූදානම්. ඒකේ ඇත්තටම මේ ආවේග එනමමයි අන්නේ ආවේගයන්ගේ මුල දැකීම කියලා කියන්නේ මේ රූප ධර්මයන්ගේ නාම ධර්ම වලට භාවනා හිමීට මීට සියුම් භාවයටපත් වෙච්ච රූප තුලින් එමේට නාම ධර්මයන්ටපත් වෙනවා. ආනේ පත්වීගෙන යන වෙලාවේදීත් මේ ආස්වාසිය මන් දැක්කේ කුඩුම්බිය විතරයි ශිකරේ විතරයි මට බුදුහාමුදුර අනුකම්පාවෙන් කිව්වේ මොකද්ද මේක කවදාකවත් අහසෙන් ගෙඩින්න ගහින් ගෙඩින්න වගේ ඉන්නේ මේක එන්නේ මේ තිබිච්ච දෙයක් ලොකු වෙන එකයි ඒක නිසා මේ එපා වෙන ගතිය නීරස ගතිය කම්මැලි ගතිය පාළු ගතිය බය ගතිය ඔක්කොමත් නැති දේවල් නෙවෙයි මේ තරමටපත් වෙන්න ඉස්සලා චිත්තක්ෂණය බලන්න මට ඊගාදාසේ අනේ කම්මැලිකම මතුවේවා අනේ බය මතුවේවා අනේ මේ වැగిරෙන ගති පිටු කරන ගති මතුවේවා කියලා අතට පිටු කරන ගති වැగిරෙන ගති කියන රූප ධර්ම මේ මානසික ආවේග හොඳ වේවා නරක වේවා එන දිහා සාතර වෙනවට අපි කියනවා උපේක්ෂා වෙනවා ඒක වෙන්න නම් මේ ජීවිතයේ කොටහක්මයි. ඒ කොට අපි වෙනදා කිව්වේ මේක දුක පිණිස සැප පිණිස මනාප පිණිස අමනාප පිණිස පීතිය. දැන් බලනක ඇති වෙන හැටි බලන්න. ආනේ ඇති වෙන හැටි බලන්න පටන් අරගන්න ගියොත් ඒ යෝගාවචරයට මේ මානසික ආවේග පිළිබඳව මේ සූදානම් ශරීරය නිසා අර ආශ්වාස ප්‍රශ්වාසයේ බොහෝ වේලා ඉන්න පුළුවන් ශක්තිය ඇති වෙනවා. පුංචි වේදනාවක් ආවට ආඹ දැන් ඇවිල්ලා මට කරදර කරන්නේ මම පහුවෙච්ච හින්දානේ. හොඳයි. මම මේක ගැන ඉවසාගෙන බලා ඉන්නවා මේක ඇති වෙලා නැති වෙලා යන හැටි බලන්න. එහෙම නැත්නම් ආයෙමත් වෙන වෙනසෙන් කියන වේදනාව මතුවෙන හැටි බලන්න කියලා. වේදනාව දෙල්ලම් බඩුවක් කරගත්තොත්. ඒක කියනවා කාය වේදනාසු වේදනානුපස්සී විහෙරති කියලා. ඊට පස්සේ චිත්තේ චිත්තානුපස්සී විහෙර කියලා කියනවා. රාග හිතවිලි පහත් වෙනවා. සරාගං චිත්තං, සදෝසං චිත්තං, සමෝහං චිත්තං. එනතම් වීත මොහං චිත්තං, එනතම් සෞත්‍රං චිත්තං, අනුත්තරං චිත්තං වශයෙන් ඒකේ චිත්ත තත්ත්වපත් වෙනවා. විවණිතු මහා බරපතල දේවල් තමයි සාමාන්‍ය මේ මානසික විද්‍යාඥයන් නිසා පිස්සන්ට. නමුත් භාවනා කරන්න යනකොට මෙවුවා තකුසින් වදාගත්ත දරුවෙක් වාගේ මේවා එකක්ක් පොල්ලට ලොකු වලන්නේ නැහැ. බලංකාරට පොල්ල සුමානෙක් වට පොලු කාරට වරුවයි. නෙලන එකයි තියෙන්නේ අර ක්‍රමයටම. පරිපත්‍ය පරිපත්‍ය දේවල් වලට අපි දොස්තර මාත්‍යක පිටෝ එනවා කාංකාරිස් කරනවා කරන දෙයක් කරනවා. පුළුවන් හරියම අල්ලගෙන අල්ලන්ට යන්න හදනකොට වෙන්නේ එව්වට අර සූදානම්තර නිසා ආනාපානයේ සෑහෙන හැලැප්පිලියාවට ආනාපාන දිගියෙන් පවත්තා. පිම්බි මේකලිම ගත්ත එක නේද ඒක දිගේ පවත්තා. ඒගොම සක්මන් කරන එක නම් රූප වෙනට, සද්ද ඇහුනට, හිත වික්ෂිප්ත උනාට, කනකාට උනාට එව්වත් හරව ගන්න උත්සාහයක් තියෙන නිසා අඹ වරෙන් ඊගාසරේ මම ඔයිට වැඩිය කලින් අල්ලනවා කියලා. ඒ ආරම්භයේ පටන් ගන්න යනකොට අවසානයේටත් අනිවාර්ය විශේෂණතාවය වැඩෙනවා. ඒක මජ්ජේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ආස්වාසියේ කුඩුම්බිය ආශ්වාසයේ සිකරය ආශ්වාසයේ මතුවෙච්ච කොටස තමයි රූපේ කියලා කියන්නේ. ඒක මතුවෙන හැටි දැක ගැනීම තමයි රූප සමුදය කියන්නේ. නැත්තම් නාම රූප පරිච්ඡේදඥාන කියලා කියන්නේ කුඩුම්බිය. ඇතිවීමේ හේතුවත් සමගම ඒ කුඩුම්බේ දක්වන කියන පච්චේ පරිඥානේ සප්පත් මේ සප්පච්චේ පරිඥාන කියලා කියනවා. ඒ රූපේ මතුවෙන හැටි දැනෙනකොට මැද මුල දෙකම දකිනවා. සම්මසන ඥාන කියන්නේ ඉස්සල්ලාම මතාට යෝගාචරය ලෝකේ ඕනම වස්තුක තාම ඝන සංඥාවෙම යුක්තව රාශි සංඥාව පාටපත් වෙලා නැහැ. ඝන සංඥාවෙම මුල මැද අග තුන දකිනවා. එතෙන්දි තමයි ඔය භාවනාවේ සමහරු සහලවල බය වෙලා අතහැරලා පිසංකොට වලටත් යනවා. සමහරු අනිත් පැත්තට ගිහිල්ලා හරි ගිහිල්ලා සතුටු වෙලා රහත් වුණා කියලා හිතනවා. නිසා මහසි සාඩෝ ලියන මේ විපස්සනා ඥාන પરම්පරාවේ වැඩිම ඝනකමට විස්තර ලියලා තින්නේ සම්මස්සන ඥානෙදී ගුරුවරයාට මතක් කරලා දීලා තිනවා යෝගාවචරයෝ රහත් උනායි කියලාත් කියනවා. සෑම ශක්ති කතා කරත් අත්ත පහකට ගණන් ගන්නවා. ඒවා සේරම මේ යෝගාවචරික මානසික தত্ত্ব මත ඇති වෙන දේවල් ඒක නෑ කියලා කියවට කිසි පාඩුවක් වෙන්නේ නෑ. එයා නැවත නැවත භාවිතා කර කර කර කර කර තහවුරු කරනකොට අපි සාතික වලට අසං කරන්න ඕනේ. යාම සාතික කරගන්න. නිසා නැවත නැවත සම්මර්ෂණය කරන්න. නිසා සංසිද්ධිය භෞතික විද්‍යාඥයෝ මේක පොතක ලියලා තියාගන්න ඕන. අපි දකින්නේ මැද විතරයි, එතකන් අපි පමයි. භෞතික විද්‍යාඥයෙක් වෙන්න ඕනේ නම් දෙක හට ගන්නව බලන්න කියන්නේ. රෝගියා දැකලා වේදා රෝග ලක්ෂණ තුලින් රෝග මූලය හොයා ගන්නවා. දුක්ඛ සත්‍ය තුලින් දුකට හේතු හොයා ගන්නවා වගේ. ඒ දෙක බලනකොට නිරෝධය මතුවෙනවා කියන එකයි. නිරෝධය කියලා කියන්නේ පටන් ගන්න මේව නම් ඉවර වෙන්නේ මේකයි කියනකොට තුන්වෙනි සත්‍යය මතුවෙනවා. ඊට පස්සේ තමයි උන්ද ක්‍රමය හොයාගන්නේ මේ නිරෝධයට යන මාර්ගය. ඉස්ලාම දාසේ හැප්පිලා හොයාගන්නේ. අහම්බේ. ඒකට කියනවා ආශේවනේ කියලා. මේක වෙන්න ඇති හරිපාර කියලා පොට්ට ජාන්සිකට හිතාගෙන ඒකම නැවත නැවත කිරීම තමයි නිරෝධගාමිනී ප්‍රතිපදා මාර්ගය වෙන්නේ නැත්නම් හුස්ම කොච්චර සංසිඳුණත් කොච්චර ගොරෝසුණත් ඇඟ පැතිලි නැලවිලි ආවත් හුස්ම අත්නාරින් කියලා. ඒකම පවත්වාගෙන පවත් යනකොට දහසකුත් ආකාරවලින් හුස්ම ඇති වෙන තැන හැටි තියෙනවා. දහසකුත් ආකාරවලින් හුස්ම නැති වෙන හැටි තියෙනවා. දහසකුත් ආකාරවලින් හුස්ම ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස් වෙන තැන් පේනවා. මෙවයි එක එක පුදුල චර්කාට වෙනස්. නමුත් ඔක්කොගෙම සිද්ධ වෙන්නේ මැදින් පටන් අරගෙන මුදට ගිහිල්ලා ඊට අගට යනවා. මුලමැද අග මජ්ජේ සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ රූපංච පජානාති රූපං රූප සමුදය රූප නිරෝධා රූප නිරෝධය තමයි මධ්‍යම ප්‍රතිපදාව. රූප නිරෝධය මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ නිරෝධයේ දහස්වර දකින්න. දස දහස්වර දකින්න. ඉතින් පළවෙනි දවසේ උන් දකිනකොට මහා ලොකු සිලිලාරයක් එනවා. ඉතින් හරි සතුටින් ඇවිල්ලා ගුරුවරුන්ව බතක් කරනවා කවදාකවත් නැති විදිහට දැක්කයි කියලා. මොකද ඒ ගුරුවරයා දන්නවා මේ බබා ඉස්සෙල්ලාම දනගගා ඉඳලා අඩියක් උස්සපු දවසේ. අඩියක් උස්සලා දවාඩියක් උස්සනවා කියන්නේ දහස්වර වැටෙන්නේ. වැටෙන ගානේ තමයි කොඳු වැට පෙළ හයි වෙන්නේ. ඊට පස්සේ අඩි 7ක් 7යි 7යි කියලා යන්නේ. ඒක ඉතින් ඒ දරුවාගේ අර සිද්ධාර්ථ කුමාර ඉපදිච්ච ගමන් අග්ගෝ හමස්මි ලෝකාත්මි සෙට්ටෝ හමස්මි ලෝකාස්මි කියලා පියුම් පිට වැඩියයි කියලා තියෙන්නේ. ඔය පියුම් පිට වැඩිල තමයි හිතෙන්නේ. එක අඩියක් තිබ්බත් එහෙම නැත්නම් එක ආශ්වාසික මුලමඳක දැක්කත් එක ප්‍රශ්වාසික මුලමඳක දැක්කත් ඒක ඉතින් සංසාරයට ඇතිවෙච්ච හැබෑ වෙනස නිසා ඒ මොකද බුද්ධ මාර්ගයේ නෙමෙයි යන්නේ. කියලා දීපු ප්‍රතිපදාවනේ යන්නේ. එතකොට පෞද්ගලික ලක්ෂණ විතරයි බලන්න කියන්නේ. මුල දකින්න නම් පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ දෙකම දකින්න ඒත් යෝගාවචරය පෞද්ගලික ලක්ෂණයටම තන දීගෙන යනකොට ඒ දිගේම හොඳට ඉර ඇඳෙනවා. ඒසර අන්තිම පෞද්ගලික ලක්ෂණ හැලිලා අල්ලගන්න බැරුව පොදු ලක්ෂණ නිකන් අනිත් පිට හැරෙවවලු. කන පිට හැරෙවව වගේ පොදු ලක්ෂණ මත වෙන උදාහරණයක් වශයෙන් කියනවා පෞද්ගලික ලක්ෂණ තියෙන තාකල් ආස්වාද ප්‍රසවාසයෙන් මෙනෙහි කරන්න පුළුවන්. ඒ මොකද ඒකෙන් මේකේ වෙනස්. යම් තැනක තියෙනවා යෝගාවචරයට ගතියක් ආස්වාද ප්‍රසවාසයෙන් වෙන් කරන්න බෑ. ඒකට මෙනෙහි කරගන්න බැරි වෙනවා. ඒ මොකද ආස්වාද ප්‍රසවාසය නැති වෙලා නෙවෙයි වෙලා තියෙන්නේ. පෞද්ගලික ලක්ෂණයේ ඉඳලා හිත නම් භාවනාව නැත්නම් සතිය නැත්නම් සමාධිය පොදු ලක්ෂණ වල ගිලීගෙන. එතකොට යෝගාචර දැනගන්නේ කොහොමද මෙනෙහි කරගන්න බැරි ගතිය. කටුමැටි පිටියට අමු කෝල්ල තලියක් ඇහුවා වගේ පෞද්ගලික ලක්ෂණ ප්‍රකට වෙලාදී හොඳට මෙනෙහි කරතයි. මේ වම මේ දකුණ මේ ආශ්වාස මේ ප්‍රශ්වාස මේ පිම්බීම මේ හැකිලිම. ඔය පොදු ලක්ෂණ මත වෙනකොට ගලකට රබර් බෝලකින් දමලා ගැවුවගේ පච්චුදා පච්චුදාවත්තන්ති කියලා කියන පොළාපයි. ඒසර යෝගාවචරය වෛර කරනවා සතිය නැතිලයි. සමාධිය නැතිලයි. ඒ මොකද අසුතවත් පුතුජණයා හින්දා. ආර්යයන් නම් අදාස්සාවේ අරි ධම්මේ අකෝවිදෝ අරි ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවි සප්පුරිසම්මේ අවිනේචෝ සප්පුරිසම්මේ අක්කෝවිදෝ. ඒක හිතින් හරියට පිහියකින් තමන් ගලක් පය කපා ගන්නවා වගේ අර මෙතෙක් කල් තිබුණු රුචි අරුචිකම් වලට හරහා යamak යනවා. පෞරුෂත්වයට හරහා යamak. මේ නිසා පටිශෝතගාමි කියලා මේක කියනවා. නමුත් මේ සබ්බදම මූල පරියාය සූත්‍රයේ මැදට එනකොට වෙනවා සුතවාචක වරිය ශාවක. මේක නම් තියෙන සීච්ච වෙන්නේ යෝහිසෝ බික්කවේ සේඛෝ අපත්තමානසෝ. මේක පළවෙනි වතාවට වීදුරු වාදනයේ පළවෙනි පැලිර ගිය මිනිහා. හැබැයි තාම වාදනේ අතහැරලත් නැහැ පොළවේ ගහලා කුඩු කරගනත් නැහැ. හැබැයි දන්නවා ඉතින් දැන් ඊට පස්සේ ආයෝක පිටින්දන්න බැරි බව. දැන් පෙරිච්ච වාදන පාවිච්චි කරන්න කියලා දන්නවා. ඒ වගේ තම Tamande මන අපිට අවසානටපත් වෙලා නැහැ. නමුත් මේ වාදනේ කැඩිච්ච බව දන්නවා. ඒ වගේම අනුත්තරන් යෝගක් හේමපත් හේමානෝ. මේක ඉවරම කරලා දාලා සම්පූර්ණ නිරෝධය දකීම ප්‍රාර්ථනා කරන්නා වූ එකන දිට්ඨින් රූපං මාමඤ්ඤි. මෙහෙම පැලිච් එකක් මමය කියන්නේ. මේ රූපයයි ආත්මය කියන්න බෑ. ආත්මය නම් නොබින්දෙන නොසාරෙන්න සාර පද්ධතියක් තියෙනවා. වශයෙන් පැවැත්තිය හැකි. දැන් මේකේ පැලියක් ගිහිල්ලා. ඊට පස්සේ රූපේ මඤ්ඤති. මේ රූපයෙහි ආත්මය කියලා කියනවනම් දැන් ඉත රූපේ කරනකොට ආත්මය කැඩෙන්න එපායි. මොකද පේනවා මේ කැඩි කැඩි යනවා දැක්කට බිදි බිදි යනවා දැක්කට ආත්මයේ බුදුහාමුදුර කියන දෙන ආර්යත්වයටපත් වීමක් කොසස් වීමක් වෙලා තියෙනවා. භාවනා කරන මනුස්සයා අරියෝ ආර්ය භාවයටපත් වෙලා තියෙනවා උත්තරීතරපත් වෙලාපත් වෙලා තියෙනවා. ආත්මේ හීන වීමක් නෙවෙයි වෙලා තියෙන්නේ. ඒ වගේම ආත්මයෙන් මේ රූපය ඇති කරනවා කියලා හිතුවොත් න මතුවෙන මතුවෙන රූපේ එහෙනම් ආයේ ඉස්සර බින්දලා තිබුණාට පස්සේ නොබිදී තියෙනවා නෑ ඒක සැරයක් බින්දින බව දැක්කට පස්සේ ඒක වසන් ගන්න බෑ ආයේ සැරයක් ඒ සති සමාධියෙන් උඩ අර හුස්මේ හැම හුස්මක්ම සියුම්මට පටන් ගන්න ගොරෝසු වෙලා සම්පූර්ණ සියුම් වෙලා නැති වෙලා හිස්තැනකටපත් වෙලයි පිට වෙන හුස්ම සියුම්මට පටන් ගන්නවා ඊට පස්සේ ගොරෝසු වෙලා නැති වෙන්නේ කියලා. ඒක නිකන් මේ ඈත ගෙනෙන කන්දක් දිහා බලා ඉන්නා වගේ සානුවෙන් පටන් ගන්න කන්ද පය නැගිලා ආය සානුවට ගෙවි යන හැටි. දැක්කොත් හුස්මේ එකක දැක්කොත් ඒක තමයි මුළු ලෝකේ පුරාම තියෙන එකම එක ආකෘතිය. මේකට කියනවා උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා. උපත පේනවා ඒ උපත දැක්කම වැය දකින්නවා තිතස්ස මෙතෙක්කල් ස්ථිරයි ස්ථිරයි නිට්ටයයි සුඛයි සුභයි කියන එකේ අඤ්ඤතත්ත්වේ වේ. අඤ්ඤතාභාවි විපරිණාම දුක්ඛ ස්වභාවය. මේකට කියනවා පීලන ස්වභාවය. මෙතකල් ගිරි ශිකරයේ හයයි ඒක කුඩුම්බිය ඒක නුබෙන්දෙන සුළු එකක් කියලා ඒක ඝණයක් කියලා හිතාපු එක තේරෙනවා මේක පටන් ගන්නම සහ අවසාන කියන ඔද්දල්කම බොළඳකම බොඳ ගතිය දැක්කම කදාකත් මෙහෙම බොඳ ගතියකින් බොඳ බොළඳ ගතියකින් මෙවැනි ඝනකමක් එන්නවා මේකේ තියෙන ඔලොමොලකම විතරයි තියෙන්නේ ආ එතකොට ඒක දැකපු මනුස්සයර කදාකවත් මේ රූපය මම කියා ගන්නතෝ රූපයෙන් මම වෙනවා මගෙන් රූප වෙනවා රූපයයි මම කියන විදිහේ මේ අල්ලගෙන තියෙන දිරච්ච කණුවක් බව. නැත්තම් දිරච්ච ලණුවක් බව. විශේෂයෙන් රූපය තීරුම් ගතට පස්සේ මනසට පදනමක් විරහිත වෙනවා. ඉන්න තැන කොයිද කියලා කරගන්න බැරි වෙනවා. ඒ නිසා අනිච්ච සංඥාව පොදු ලක්ෂණය කියලා කියන්නේ ඒකයි. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා කියන ස්වරූපේ නැති වී යන බවයි. අනිත්‍ය භාවයයි. ඒක දැක්කොත් ඒ දුකම තමයි මේ යෝගාවචරය පෙළන්න පටන් අරගන්නේ භාවනාවේ පාවීම වශයෙන්. ඉතින් ගුරුවරට ආයෙ සිද්ධ වෙනවා කටකට දාගෙන කියලා දෙන්න. නෑ නෑ නෑ ඕක කොහොම තමයි දරුවෙක් බඩට ගත්තාම අම්මට වමන යනවා. කැමේපා වෙනවා. ඔකට තියෙන දොළ දුක කියලා එකක් දැන් බබා වැඩේ ඉන්නේ ඉඳලා දොළ දුකක් දුක් දෙකක් තියෙනවා. ඒ නිසා ඔකට ඇම්බුල් ටිකක් ආපම් පිරිමින්දුව කියන්න යන්න එපා කියලා අත්තම් හරි නන්දම් හරි දා ගැප් පෙරහැර පවත්නවා. ඉතින් භාවනා මධ්‍යස්ථාන තියෙන්නේම ওই නැලවිල්ල තමයි. එයාත් පෙරහැර පාත් ගන්න බබා බඩටුනට පස්සේ වටේ ඉන කට්ටිය එක්කතු වෙලා අර මීට ගහන්න පටන් ගන්නවා. වින්දට වෙටි වෙනස් ඔහොම කරන්න පුළුවන් ද මෙහෙම කරපෑ. අර මනුස්සයා ඉන්නේ දැන් ગેප් ගේන. ඒ මැදට වටේ ඉන කට්ටිය ඔක්කොම විචනය කරන්න පටන් අර ගන්නවා. ඒසට ගුරුවරට සිද්ධ වෙනවා හොර ප්‍රේම සම්බන්ධයක් පවත්තලා අර මනුස්සයට කියලා දෙන්නේ නෑ නෑ. බය වෙන්න එපා. දරු ගැබක් තියෙන්නේ. ඔකල මට රක්විත රජ පැටියෙද්ද දන්නේ නෑ. උඹ රකපන්. ඉතින් වෛශ්‍යාවකට නම් මේක වස විනාශයක්. කුල කාන්තාවක් නම් මේක ලොකු ජයග්‍රහණයක් ඒ කුල කාන්තාවක් බාට ලෝ වෛශ්‍යාවක් බාටපත් වෙන්නේ අරියානන්දස්සාවි අරිදම්මේ කෝවිදෝ අරිදම්මේ සුවිනීතෝ සප්පුරුෂානන්දස්සාවි සප්පුරුදම්මේ කෝවිදෝ සප්පුරුදම්මේ සුවිනීතෝ වුණොත් දැනගන්නවා මේ දුක් දරන්නේ මේ අනුන්ගේ පීඩා විඳින්නේ මේ සංසාරේ දුක් බව දැනගන්නයි අනිත්‍ය බව දැක්කණ්ඩයි ඉන්ෂා මේක වටිනවා කියලා මේ ආරම්භයේදීම රූප ධර්මයත් එක්ක කරන වැඩපිළිවෙල සෝවාන් මාර්ග ඥානදී යම් අවබෝධයක් ලැබුවා නම් අනිවාර්යයෙන්ම සකදාගාම වෙනකොට ඒකම ලබනවා තිබුණටත් වැඩිය ගැඹුරෙන් ප්‍රകൃතිය. එතකොට ඉවරයි කියලා හිතනවා නෑ. අනාගාමි මාර්ගයේ ඊටත් වැඩිය ප්‍රකටයි. විශේෂයෙන්ම සකදාගාම මාර්ගයේ ගිනි කෙලියක් තියෙන්නේ අනාගාමි මාර්ගයේ. මොකද ඒ කාමරාග පිටික දෙක හැහිලම යනවා. අවසාන ගිනි කෙලිය තමයි අරියත් මාර්ගයේ උද්දම් භාග්‍ය සංයෝජන පහම හැලෙනවා. රූපේ පිළිබඳව අරූපේ පිළිබඳව ඒකේ පෙන්වන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාජ පටිග රූප රාග අරූප රාග කියන. එතකොට රූප සංඥා අරූප සංඥා කියන දේවල් වල තියෙන මනෝමය ගතිය. එහෙම නැත්නම් මනෝකෝබංගම ගතිය දකිනකොට ඒ යෝගාචර තේරෙනවා මේ සංසාරේ පුරාට අපි මෙව අල්ලා ගන්නවා මදිවට අනුන්ටත් ගහපා දීගෙන ඒවට නංගම් කියාගෙන කරන දෙල්ලම පොඩි උන් සෙල්ලම්පත් වෙනවා වගේ වැඩක්. සෙල්ලම්කවල් හදනවා වගේ වැඩක්. එනතන් මූදායින කියලා වැලි මාලිගා හදනවා වගේ වැඩක්. Tamange නිර්මාණය වැලි වලින් බව දන්නේ නැතුවයි මේ දඟලන්නේ. ඉතින් සරුවත්යන් සඳහන් කරනවා. උන් සෙල්ලම් කරන වෙලාවේ කාගට පය වැදිලා හරි වැලි මාලිගාව වැටුනොත් කැඩුනොත් අර සෙල්ලම්ගේට පය වැදුනොත් මැරෙන්න කෑ ගන්නවා. අම්මා අප්පා ඉතින් හරි කමන්න සෙල්ලම්ගේ කැඩුනොත් ඉවරයි. නමුත් බුදුහාමුදුරුවෝ කියන සෙල්ලම් කළ ඉවර වෙලා යන්න හරින්ට ඕවුම කඩලා දාලා යන්නේ. ඒ පොඩි උම යනකොට කඩලා යන්නේ. අන්න එහෙමකක් තමයි පෘථග්ජන ජීවිතයේ මේ රූප ධර්මත් එක්ක කරන සෙල්ලම. ඒ නිසා මම ගිය පාර ගේසුමානි කරපු එකම තමයි අත්තර වශයෙන්ම නැවත වශයෙන් මේ පලිප්පුවක් දැමේ මේ පහුගිය දවස්වල ඒ ආශ්‍රය කරපු කජ්ජනීය සූත්‍රය, මජ්ජේ සූත්‍රය, එහෙම නැත්නම් සත්තඨාන සූත්‍රය වගේ අමෝතු පැති වලින් ਸਰවචාන්ස මේ රූප ධර්මය පෙන්ලා දීලා තිනවා ඒක නැවතත් දෙවුවොත් මේ රූපං මාමඤ්ඤි රූපතෝ මාමඤ්ඤති රූපං මේති මඤ්ඤති රූප රූපං මේති මඤ්ඤති කියන විදිහට දාලා බලනකොට අනේ බුදුරජාණන්සේ මේක කොච්චර වීදුරුවක් හරහා දකිනා වගේ සරුඤ්ඤතාඥානෙ දකින්න ඇද්ද කොච්චර අනුකම්පාවකින් මේ තරම් දහසක් නැයි එහෙම නැත්නම් දේශනා විලාසano ඉදිරිපත් කරාද අපි තාම උත්සාහ කරනවා මේ කොනක් හරි හපලා කොනක් හරි රස බලලා මේ ධර්මෝජාව ගන්න. ඒක ගන්න ගන්න කන්න කන්න එක දිගටම මීවදයක් වගේ. කොයි පැත්තෙමුත් බලන්න පුළුවන්. නිසා අද මේ ධර්ම කොටසත් මේ තම තමන් කරගෙන යන වැඩවලට භාවනාවට අධ්‍යක්ීම් වලට ධර්ම ඥාණයට ඒකාන්තයෙන්ම රුකුලක් වේවා සනසිමුදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සිය දිනාටම සනසිමුදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි චාරිත්‍රාක් වශයෙන් ධර්ම දේශනාවට පස්සේ අයිවාරුවක් ගන්න ධර්ම සාකච්ඡාවක් කරනවා මේ කියමු කරපු දේ පිළිබඳව කාට හරි අදහස්මතු මතාන්තරව ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න ඉන්නේ එහෙම නැත්නම් අපි පුරුදු පරිදි නැතිව ජීවත් කරලා පේන පෙන්න තන පින්පැණීමේ දේශනාවල් සමාප්ත කරනවා ඊට ඉස්සෙල්ලා ප්‍රශ්න ප්‍රකාශන මොනවද කියනවා කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම ධර්ම දේශනාවක ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉල්ලනවා. නැත්නම් දැන් මේ ඉන්න වෙලාවේ දැන් ආස්වාද ප්‍රාසස් කරන නිසා ඒක කාය සංස්කාරයේ තියෙන ඒක බුදියන්න පුළුවන් බුදු වෙන්න හම්බෙන්නේ කාය සංස්කාරකේ කරන්නේ අවදී නින්ද හිටපු බව දන්නේ නින්ද හිටපු බව දන්නේ නැත්නම් අවදි වෙච්ච වෙලාවදීත් අපිට නින්ද හිටිය කියලා කියන්න බෑනේ ඒ කියන්නේ සංස්කාරයක් දැන් නිදාන ඉඳලා නැගිට ගිහිලා අවදි වුණාට පස්සේ අපි නිද පිළිබඳව ප්‍රොජෙක්ෂන් එකක් ගන්නවනේ. ඒක සංස්කාරයක් තමයි. මොකද්ද අත්දැකීමක් තියෙනවා. ඒ අත්දැකීම නාස්තික අත්දැකීමක්. නැස්චාත් අත්දැකීම නමුත් ආස්තික අත්දැකීමට හිස්තනක් තියෙනවා. ආස්තිකත්වයේ හිස්තනට අපි නිින්ද කියලා මැනිෆෙස්ටේෂන් එකක් දානවා. නිින්ද කියලා නම දානවා. ඒකෙත් මොකද්දෝ තියෙනවා. මොකද්දෝ තියෙනවා. ඒක ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැතිකමයි ප්‍රශ්න තියෙන්නේ. මොකද විඥානයේ පැවැත්මක් තියෙනවා. මේ බෙස්ට් එකේ කරලා තිනවා ඒ මුලේට දාලා එක එක ෆැකල්ටිස් වලට ඇහ කන ජීවනාශයට ෆැකල්ටිස් දාලා ස්ක්‍රීන් එකේ දාලා ජීවත් සජීව ජීවත්වන එක නයි නිින්ද යන එක නයිගේ දෙන්නගේ බලනකොට කිසි වෙනසක් නැහැ. අපි පෙන්වනට මේ අපි අවදියෙන් කියලා නිින්ද ගෙවිනියත් එකයි. ඊට පස්සේ නිින්ද යන මිනිහා වතුර දාලා වක් කරලා හොල්ලලා ගස්සලා තියෙනවා. එතකොට ග්‍රාෆ් එක පොඩ්ඩක් හෙලිලා ආය යනවා. ඇත්තටම නිින්ද හිටියත් නැති වුණත් 98%කට වැඩිය ස්නායු ශෛල වැඩ දිගට. 102ක තමයි ওই අවදිභාවයේ සහ නිින්ද කියන එකේ වෙනස තියෙන්නේ. දෙකෙම පොඩි කොටසක. ඒ නිසා අපිව නිදාගත්තා ඒකට නිින්දේදී තමයි ඔක්කොම අර රිපයා සනම්මන තේරම යන්නේ. මනුස්සයාගේ ඇත්තටම ජීවත් වෙන කාලය තියෙන එතන. ඒකෙන් තමයි ඒක නැත්තම් නිින්ද නැතුව දවස් 3යි මනුස්සකට ඉන්සොම්නියා ආවොත් ඊට පස්සේ මේ ලෝකෙම අපායක් වෙනවා. නිින්දේදී තමයි මේක සිද්ධ වෙන්නේ. බැරි වෙනකොට මිනිස්සු කරන්නේ නිදිබෙත් ගන්න බොනවා නැත්තම් මොක් හරි ආස්වාදයකට යොදවනවා. ඒක නේතු නිින්ද නැතුව ආහාර නැතුව ඉන්න පුළුවන්. ඔය වෙතුන මහත්තයාගේ ඔපරේෂන් තුනක් කරා බ්‍රේන් ඔපරේෂන් දෙකයි මේ පිටිපස්සේ තුනේ කොදෝ. හම්බෙන් වගේ හම්බෙලා. ඊට පස්සේ මනසට තත්ත්‍ය සනීප වෙලා මෙහි ඇවිල්ලා අපිට වාරකෙම දාලා බෝධි පූජාවක් කරා. ඉතින් ආවට පස්සේ මම අහුවා මේ කොහොමද කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මම ගොඩාක් භාවනා කරලා තියෙනවා. මම ගොඩක් අටේ බණ කියලාත් තියෙනවා. නමුත් මේ ඔපරේෂන් එකෙන් පස්සේ මාස දෙකක් නිදා ගන්න දෙන්න කිව්වා. ඒ මාස දෙක ඇති කිව්වා අපායට යන්න ඕනේ නැහැ කිව්වා. ඇඳේ මෙහෙම දාපුවම රැයත් එකයි දවලුත් එකයි කට්ටිය බෙල් එක ගහපම වෙලා බල්ලා යනවා. ඒගොල්ලන්ට කාලසටහනක් තියෙනවා. උඩ බලන් ඉන්නකොට මොකක්වත් නැහැ. ඒ ඒ වගේ වැඩයක් නැහැ කියන්නේ. ඒ නිසා නිින්දදී විශාල වැඩ කොටසක් වෙනවා. පුතා දන්නේ නැහැ අඳ ඇති කාලේට වනාන්තරේ හරි වැඩ කෙරෙති. බෝසත්තුරු බණ කතා කියද්දී වන දෙවඟන ඒ වාලියති වගේ නගරේ නෙවෙයි වැඩ යන්නේ කැලේ. අවදි වෙලා ඉඳලා නෙවෙයි වැඩ යන්නේ. ඒක සම්පූර්ණ මැෂින් එකක් වැඩ කරන්නේ. රට්ටකේ දුවන්නේ අවදි වෙලා ඉඳලා. නිින්දෙදි තමයි හැංගුම් මුදා හැවීම අපේ තියෙන ওই සදාචාරය යට ගිය තැන් මතු කිලි ඔක්කොම බජට් එක බැලන්ස් වෙන්නේ නිින්දෙදි. ඒ නිසා විශාල වැඩක් වෙන එක අවදි වුණාට පස්සේ අපි දන්නවා නිින්දෙන් ගියයි කියලා. ඒ මොකද්ද? ඒක තමයි සංස්කාර. එතකොට ඒක සංස්කාර වෙනවා. කාය සංස්කාර පවතින. අවසර සානන්ද මේ ආනාපාන සති භාවනාවේ කරගෙන යනකොට සනසු දැනෙනවා. ආස්වාසේ දැන් මුලදියක් තේරුම් ගත්තොත් වංශයෙන් අපිට දක්වලා වගේ දැන් මැද ගොරෝසු හරියටම අපිට ගොඩක් දැනෙන්නේ. ඒක සමහර ඒ කියන්නේ සීතල හෝ උණුසුම හෝ ඉදිරියට අපට දැනෙන්නේ. ඒ නිසා ආස්වාදයේ මුලදීම ආස්වාදයක් බව දැක්කහම ඊට පස්සේ අපේ හිත ස්වභාවයෙන්ම පාස්වාදයක් ඉල්ලනවා තමයි. ඊට පස්සේ හැබැයි ඒකත් ප්‍රාසාදයක් විදිහට මුලින් දැක්කම අර ඇති වෙන දැවෙන තැවෙන පිච්චෙන හිරවෙන රදගෙන ගන්න දැනෙන්නේ නැහැ තමයි. ඒක උදාහරණයක් ඒවද බලය කියන්නේ. ඊට ඒකත් භවයක් තමයි. නමුත් ඇත්තටම ඒකෙත් යටපහුව වෙනකොටත් තියෙනවා ආස්වාසේ මුලමැද දැක්කා නම් ප්‍රස්වාසේ ඉල්ලනවා කියලා කියන්නේ ආස්වාසේ අග දකින්න කැමති නැතිකම. ආස්වාසේ අග හංගන්නයි මේ හදන්නේ. භවනෙත්‍ය කියලා කියන්නේ භවයේ පවත්තන්නේ අර මේ මුදුනේ මුදුනට පැන පැන අපි යන්නේ. මුදුනේ පැන බැහැලා සානෝකෙන් ආය ගොඩ වෙන බව දකින්නේ. සානුවට බහින එක දකින්න අපි අප්‍රියයි. නිරෝධය ආයේ මතුවෙන එක පේනවා. ආශ්වාසයේ මතුවෙන එක දැකලා මුදුනට ආවට පස්සේ හරි අසහන දැවිලි දැවිලි තත්ත්වයකටපත් වෙන ප්‍රශ්වාසය කරනවා. හැබැයි ආශ්වාසය ගෙවි යන පැත්ත අන්ධකාරයට යනවා. ඒක වසංගත. ඒක හරියට ෆිල්ම් එකක් පෙන්නකොට එකක් ෆ්ලෑෂ් වුණාට පස්සේ අන්ධකාරයක් වදනවා. අන්ධකාරය අපි දකින්නේ අපිට මේ දිගටම රිදි තිරේ දැවෙනවා. නමුත් අන්ධකාරය තමයි චර්මචිත්‍රෙම වෙන්නේ. අර තිබුණේක ෂේප් එක වෙනස් කරලා පෙන්නනවා. පෙන්නපු ගම අර කාලය තුත නැවුණා වගේ වෙනස් වුණා වගේ අපි ඇනිමේෂන් කරගන්නවා. හැදෙලා ඒක සිද්ධ වෙන්නේ අන්ධකාරය. ඒක අපි කරන්නේ. පෙන්වන්නේ රූප රාමු ටිකක් ටට් ටට් ටට් ගාන. අපේ හිත තියෙන්නේ ආරම්භය බලන්න විතරයි. ආරම්භය මැද ඉතින් කොහොමද අබ්බැහියට පේනවනේ. කාදා Nirodhe දකින්න වෙලාවේ වසංගල ඊගායක ආරම්භ කරනවා. හැමදාම දේශපාලන දෙයක නෙවෙයි මුල්කල් කියන්නේ. තිබ්බ වැඩේ කරන්නේ නැහැ. ඊගාදස කට්ටිය කතානවා අපි මේක මෙහෙම කරමු. අපි මේක යථා කාලෙදි මේ සියලු දෙනාගේ සියලු අර ඉස්සර තිබ්බ මුල්කල මුල් දාලා. ඌව දන්නේ ඒක කවුරු ෆලෝ අප් කරන්නේ නැහැ. ඔක්කොම අලුතින් අලුතින් වැඩ. ඒක තමයි ඇමියුස්මන්ට් එක. කියන්නේ මිනිස්සුන්ගේ වැඩේම ඔය ලීගෝ සෙට් එකක් වගේ කඩ කඩ කඩ කඩ හද හදා ඉන්නවා. හදන එක ගැන අපි ආඩම්බර වෙනවා. නමුත් හදපු සෑම දෙයක්ම කුණු වෙච්ච බව මෙතෙක් කර. අර ඔය හැම කෙනා ජේතවනාරාමයට මොකදනේ. සුවන්හිසයට වෙනම් ඔය වාත දෙක ඩාකොර දාද. ඔය ඔය මහා ලොකු විලංගල ආරාම වලට දැම්ම හොදලා නේ. වක්කාදෙනවා. ඒක අපි කැමතිද? නැත්නම් එතකොට ඒ දෙකේ නිසා කියන්නේ පුදු පොදු කියන්නේ පුද්ගලික ලක්ෂණ ටික පොදු ලක්ෂණ වලට ගියහම මේක ඒකාකාරී කවමක් හෝ ඒවා මොකක් හරි විදිහකට අපි දකිනවා. ඒ එතින් නිසා නම් ඔය කියන يعني අර මෙවිලිතවිලි ගති දැනෙලා තමයි එකෙන් කියවෙන්නේ. එතකොට මේ ආස්වාසයෙන් දැනෙන වේදනාව ප්‍රාසාසය තුළ නිවාරණය වෙනවා. නෑ ඒ කියන්නේ මෙහෙම මෙහෙම යන graph වල අන්තිම ඩේටම් ලයින් එකට යනවා. ඒ කියන්නේ ප්‍රස්තාරේ යට කක්ෂයට ගියාම ඒ කියන්නේ අපි ගොඩාක් භාවනා කරලා කන්න තියෙන පරිප්පු හේරමත් කාලා ඕකට චර්චුරු කාලේ වැඩක් නැහැ කියලා සංසිරීමට යන්න නම් පව් ගෙවන්න කන්දක් නැගිටන්නේ පල්ලමකේ පල්ලම යන දෙල්ලමකේ ඒ මැදට ඒකාවද කියනකොට ඉතින් බුදු තමයි අපි තියෙන්නේ අපි අර උච්චර හෝ ගිය එක වෙනකොට උච්චාච බව අඩු කර කර අඩු කර කර යනවා එන්න එන්න නීරසයි එන්න එන්න කම්මැලි මොකද අර කුප්පණ ගතිය නේ රූප අපි කොච්චර හෙල්ලම් කරුවත් මම දන්නේ විසුද්ධි මාර්ගයේ ලියලා තියෙනවා අවිද්‍යාව පිළිබඳ ඇති නෑ කාමයේ පිළිබඳ අවිද්‍යාවට අපි පුදුම විදිහට තෘෂ්ණා කරනවා කියන. රූපේ තියෙන රූපණ ගතිය පිළිබඳ ඇති කම්මැලි නොදන්නකමට අපි හරි මනාපයක් කරන දෙක අපේ අයිතිවාසිකමක් කරගෙන මම දන්නේ නැහැ කියන. නැත්නම් තුඹ වෙන්නේ. ඒක නෙවෙයි. අවිද්‍යාවට තෘෂ්ණා කරනවා. අවිද්‍යාව නෙවෙයි දුකටයි. පුදුමාකාර විදිහට දුකට තෘෂ්ණාව සෑඩිසම් මැසොචිසම් කියලා වෙස්ට් එකක පෙන්නලා දීලා තියෙනවා අපි පුදුම ආශාවක් තියෙන දුකට නමුත් ඒ ඒ දුක පිළිබඳ ඇති නොදැනීම ප්‍රේම කිරීම තමයි අපි කර කර ඉන්නේ මේක කක් හත ගන්න වගේ පොඩියෝ රත් වෙලා තියෙන කොට ඒක අත ගන්නකොට උඩ ජොලියක් තියෙනවානේ පහු වෙනකොට කඳ ගන්න බව දන්නේ නැහැ මන මානවැදියා බැලුවොත් දුක පිළිබඳදී අවිද්‍යාවට ප්‍රේම කිරීම තමයි යාගේ මානවයිතිවාසිකම ඉඩාරින්න මට දකින්න මගේ හීනේ. ඔයා එන්න එපා මගේ එකට අත තියන්න. මගේ දුක මට ඕන. අයිතිවාසිකම ඉල්ලන්නේ ඒක නෑ බුදුහාමර කියනවා ඒක ඕනනම් පු탁තනකම කියන්නේ කවදා හරි ආර්ය තත්ත්වයටපත් වුණොත් ඔක කක්ක බව තේරෙයි. අතහැරියම උටටි සැප බව තේරෙයි. හැබැයි අතාරින්න එපා ටික ටික අතාරින්න. ඒ කියන්නේ අපේ නොතේරි හිත අල්ලා ගන්න සහ ප්‍රතික්ෂේප කරන්න දඟලන දැඟලිල්ල. ඒ කියන්නේ එතන තියෙන හඳ ඇත්තටම බලාන යද්දි සමහරලාවට හිත මේ දුක අල්ලනවා සැපක් විදියට සැප අල්ලනවා දුකක් විදියට. ඒ කියන්නේ ඔය ද්වේතානුපස්සන සූත්‍රය හැමතැනම කියනවා පුතග්ජන යමක් ඇත්තේයි කියන්නේ නම් ඒ නැත්තේය. පුතග්ජන යමක් නැත්තේයි කියන්නේ නම් ඒ ඇත්තේය. පුතග්ජන යම් සැපක් කියන්නේ නම් ඒක දුකක්ය. පුතග්ජන යම් දුකක් නැතයි සැපක් නැතයි කියන එක තමයි සැප තියෙන්නේ කියලා. ඒක නිකන් මෙහෙම කරකොල පෙන්නලා තියෙනවා. අපි මෙතෙක් කල් අල්ලලා තියෙන හැම එකේම අනිත් පැත්තයි සත්‍යය. අපි මැරෙනකම් හොම්බෙන් යනකම් බංකොලොත් වෙනකම් නෙවෙයි අතාරින්. කාම භව විභව කියලා අපිට තේරෙනවා ඒක කොහොම එකක් විදිහට තමයි පවතින්නේ. එකක් පටන් ගත්තොත් අවසානයේ විභවයෙන් ඉවර වෙනවා. විභවයෙන් පටන් ගන්නකොට කාමයට ගිහලා කාමෙන් භවයට ආය විභවයට යනවා. ඒ නිසා නම් ඇත්තටම අර අපි දකින්න රූපේ නෙමෙයි ඇතුලින් හදන රූපේ තමයි අපි බලන්නේ. ඒ රූපේ අනුව තමයි විඥාන කියලා කියන්නේ. මේ කෝකුලාට මේ දකින්න රූපේ නෙමෙයි අපි අපේ ඇහැට වැදිලා එතන අර ඇහැට මේ මේ සංඥාව ගිහිල්ලා මේක සානන්ත ඇහි තියෙන කම්පන චංචල ටික ඔක්කොම වෙලා දැවිලා තැවිලා ඊට පස්සේ මේක සංස්කරණය වෙලා ඇතුලෙන් හදනවා ඒකට අදාළ රූපයක්. අපි ඊට පස්සේ ඒක විදිහටම මාර්ග බලන්න. හැබැයි ඒ ඒ රූපයේ ඒ ස්වභාවයෙන් බලලා ඊට පස්සේ මොකද වෙන්නේ? චක්‍රයක් විදිහට මේක මෙහෙම යනවා. හරිද? ඊට පස්සේ ඒක නිසා සමහරලාට මේක අපිට තේරුම් ගන්න බැරි අපිට හදාගන්න මඤ්ඤණාව නිසා තමයි අපි අර සුඛදුතු විදිහට අල්ලන්න බෑ. ඊනේදී ඊනයක් දකින්නකොට ඉතින් පැහැදිලිවම පේනවනේ. ආස්වාදේ නැතුව නෙවෙයි. සැප දුක නැතුව නමුත් මවාගත දෙක යන්නේ කියන. නැගිටිනාට පස්සේ තේරෙනවනේ. මගේ භාවනා කරනකොට කියනවා සෙන් බුද්ධහම ලස්සනට කියනවා. භාවනා කරන්න ඉස්සලා කන්ද කන්දමයි. අවබෝධ ලැබුණාදී කන්ද කන්ද නෙවෙයි තවදුරටත්. අවබෝධ ලැබුවට පස්සේ ආයේ කන්ද කන්දම තමයි. ඉවරුණාට පස්සේ ඒ කට්ටියත් එක්ක ඉන්නේ උකන්ද තමයි. අවබෝධ කරනවා මියා මෙතනත් නැහැ කට්ටිය එක්කත් නැහැ මිනිහා ඉන්නවා. මම දැන් මේ එතකොට තේරෙනවා මේකේ ගන්න දෙයක් නැහැ කියලා. නමුත් මේ පට්ටියට මේක තේරුම් කරලා දෙනවට වැඩිය හොඳයි. දැන් බබාලට ගිහිල්ලා ඔක වැලි නෙමෙයි බත් කියන්නේ කිව්වොත් ඔතන කවලියනේ. Tamange වැඩක් ඒක තමයි බත් තමයි බබා. හොඳට ලුණු ටිකක් දාලා හොඳට හදාගන්න. මේක හොඳයි තා ටිකක් කරගෙන බබා බබාගේ සෙල්ලම කරනවා. ඒ නිසා ඔක්කොටම කියන කන්න කන්නම තමයි. නෑ ඒක නෑ බුදුහාම කිව්වා මෙච්චර බුදු වෙලත් මයිත් එක ගැටෙනවා මම කිසි කෙනෙක් ගැටෙන්නේ නැති වුණාට ගැටෙනවාමයි කියලා. ඉතින් ඒ තියෙන්නේ එච්චරමයි අපිට තියෙන එකම ගැලවුම් මාර්ගය. ඒගොල්ලෝ මට ගැහුවට මට පෞසිද්ධ වෙන්නේ නෑ. මගෙන් නෑ ඒගොල්ලන්ට ගැහිලා. සබ්බවවසා කරනවා. ඒක බුදුහාමර බුදු වෙලත් ඔප්පු කරලා වෙන්නේ බුදු වුණත් මයිත් එක ගැටෙනවා. මම කවදාකවත් ලෝකෙක ගැටෙන්නේ මොකද උන්වහන්සේ කොක්ක දිග අරගෙන ඉන්නේ. කවුරු කොක්කෙන් ඇදලුවත් මේක කොක්ක වැදුනන්නේ කොක්කර කොක්ක වදින්නේ. මේක දිගහැරලා ඉන්නේ නැහැ. කවදාකවත් මේ ගහන එක නැතර කරන්නේ නැහැ. පරීක්ෂා කිරීමේ අදාළේ මේ කොක්ක ගෙලින්ද කියලා බලන්න මෙහෙම ඇද වෙලා නම් මේ පැත්තෙන් ගහවල හරියට මේ පැත්තෙන් ගහනවා. මේක මෙහෙටවත් නැමිලා තියෙනවා. අහුවෙච්ච දාජල් කියන හේ හේ අහුණා නේද කියලා. නමුත් දැන් මේ තවදින බුද්ධවන්දනාදී මම දැක්ක දෙයක්. කයයි සිතයි හොඳට වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. බුද්ධවන්දනාදී. ඒ අවබෝධ කරගත්තේ මම අවබෝධ කරගත්තයි කියන වේදා හොඳ ලණුවක් කාලා තිබුණා. ඒ කියන්නේ මම කියන්නේ මට තේරිච්ච හැටි කියන්නේ මම කියන්නේ නේද අවබෝධ කරගත්ත කතාව නෙමෙයි මම කියන්නේ. කියන්නේ හිතට වැඩිය අනාගත තියනවා කියලා ඒකෙන් නම් හොතරම තේරෙනවා. ඒ වෙන්නේ සාරාද මම දන්නේ මේ මම කියන්නේ ඇත්තටම මේ විතරයි අයයි සාරද වචනය වුණත් ඇත්තටම සාරද කය කියනවා ඒක වචනයත් ඔටෝ යන්නේ හිතත් ඒක දිහා වචන දිහා බලන්න. එකක්වත් නැහැ. මේක ඇතුලේ මුකෙක්වත් නැහැ. නිවාසිකයක් නැහැ, අධිකාරී ශක්තියක් නැහැ, පාලනයක් නැහැ. හරියට පස්සේ තමයි හරියට පස්සේ කේන්දර ලියන. ඔය යනවා. ඒකේටත් පාසෝටත් දැන දැන වැඩි කරනවා. එහෙම වුණත් කියන්න තන නිදාස කරුණු තියෙනවා නැත්තම් හදලා කියනවා. ඕක තමයි දේශවාදී. ඒක දිහාසන් කවුරු අපිට යමක් කියද්දී ඇත්තටම මේ වචන ප්‍රතිවිරුද්ධ අපිට උත්තරයක් උටෝ එනවා. ඒ නිසා මම ඒක හරි වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන් අපි හදාගන්න වචනාව. ඉතින් පස්සේදී ඒ හරහා අපි අතර අය අතර විදසන වීමක් වෙනවා. අපි අතර අපි අතර තිරසකයක් තියෙනවා. අපි අතරත් අර පස්සේ ආපු පස්සේ තමයි අපි රජ කරන්නේ මිත්‍ර ප්‍රතිරූපකේ බව අපි දන්නේ නැහැ. ඊට පස්සේ අපි හැඟුම් පුප්පගෙන පිටිය පුප්පගෙන කියන මම අද්දගල කියන්නේ මම අතගාල කියන්නේ කවුද කියන්නේ නැහැ කියලා මම අනේ ඇත්ත කතා. ඇත්ත කතා කවුරුවක්වත් මේ හිතලා කරනා නෙවෙයි. ඉතින් sorry. කියන්න තියෙන්නේ sorry. මොකද ඒ තමන් වදාගත්ත එකම ප්‍රතිූපයකම වවාගෙන මේගොල්ලෝ ගහක් කරන අනුන්ට ගහපා දෙන්න හදන්නේ ඇක්චුලි තාම දැක්කේ නෑ මේක මේ වවාගත් එකක්. ඉතින් හොඳම වැඩේ තමයි අපේ ප්‍රශ්න නැත්තම් ඔයාගේ ඒ හිණ ඔයා දකින්න. මගෙන් අනේ ඔයාට බාධාවක් නොවේවා. හැබැයි මට සුද්ධවන්තෙක් වෙන්න බෑ කවුරුවත්. මට කරපු පුළුවන් වෙන්නේ උඹත් මඤ්ඤණාවක ඉන්නේ. මට ඒක මඤ්ඤණාවක් නොවේවා. ඒ හීනෙන් ඇවිල්ලා මට බනින්න ගියාට මම ඇත්ත බිනුවට ගහන්න යන්නේ. ඌ ඉන්නේ පටලවිල්ලක. ඉතින් මම ගිහලා ඒ මිනිහට ගහන්න හැදුවොත් වෙන්නේ මොකද? අර මනසට හීන දෙකක් වෙනවා. නිසා හොඳ බැලකේ වැඳලා කියකි. ඔයාගේ හීන දැකලා ආයිත් මානවාදීවාදී වුණා. ඒ විනින් අවසාන ලේ බින්දු දක්වාම සටන් කරනවා. ඒ ඒ අයිතිවාසික මේ සටන් කරන හැබැයි මම හීනයක නෙවෙන්න මට මග බලා ගන්න. ඒක තමයි මේ ගමනේ තියෙන ස්කවුට් ගතිය. මේ ගමනේ තියෙන බාලදක්ෂ ගතිය. නිදහස් භවසානන්ද එතන පුදුම දෙයක් තියෙනවා. ඒ කියන්නේ නිදහස් වෙනකොට කියන්නේ කවුදෝ ටිකක් මේ කෙරෙනවා මොකද කෙරෙන ටිකක් දිහා මේ බලාගෙන අපිත් ඒකට මේ උදව්වක් දෙන්නේ. ඉතින් ඒකට වෙන්න අරිනවා නම් ඒකේ පාඩේ බලන්න උදාන පුදුම නිදහසක් තියෙනවා. ඒක තමයි මම කියන්නේ ලෝකේ තියෙන ලොකුම సౌందර්යය කියලා. මලක් පිපෙන හැටි, ගඟක් ගලන හැටි, ආවුවක් පායන හැටි, ගින්නක්පත් වෙන හැටි, මිනිස්සු දඟලන හැටි. එහෙමම කිසිම චිත්‍රයකට ෆ්‍රේම් එකක් දාන්න නැත්නම් ඇස්සොල් ලකුණු කියන්නත් එපා ඔය ෆොටෝෂොප් වල ෆොටෝ එක දෙන්න ඉස්සලා පොඩ්ඩක්ම එඩිටින් කියලා කරන මොනම එඩිටින්වත් කරන්න එපා. ඕමම වමනේ පිටින්ම තියන්න. ටොප්. එඩිට් කරපු ගමන් තේරම කන්ද අපිට. ඒක නේද ඒක ඒක වෙනද යන්නේ ආය හදලා දෙන්නේ. ඒක හරියම. හොඳයි අපි විනාඩි තවත් 10ක් 15ක් කරලා තියෙනවා අපේ මේ කයිවාරුව සඳහා. ඉතින් මම හිතනවා ප්‍රශ්න නැත්තම් අපි ඊතාවතාජාදී ගාථා සජ්ජායනා කිරීමේ අපි ධර්ම දේශනා ශ්‍රවණ සතිವಾರය સમાપ્ત කරමු. තාදාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියාය තාවතා චනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්칸තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්칸තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්칸තු මං කරං ඉදං වෝ ඥාතිනං හමතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හිමිනා පුඤ්ඤ කම්මේන භාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන භාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ීමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය